ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අගෝස්තු 29 29 29 ඉතින් අපේ ධර්ම දේශනා වාරය පැමිණලා තියෙන්නේ ඒ ධර්ම දේශනාවට සූදානම් වීමක් ධර්ම ගෞරවයක් වශයෙන් සාදුකාරයක් පවතුන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 නාම රූප නිරෝධා සලායතන නිරෝධෝති සුසීම පස්සති තී එවං භන්තේ තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පටිච්චසමුප්පාදයේ අග කෙලවරේ ඉඳලා ලියාගෙන ලියාගෙන එනකොට දැන් ඒකේ බොහොම අත්‍යන්ත ගැඹුරු කොටස් වලට අපි ක්‍රමයෙන් ලං වෙනවා අපි පසුගිය දවස්වල ඒ ස්පර්ශය ස්පර්ශයට හේතු වෙන්නා වූ සලායතන වශයෙන් මේ ලෝක සංසිද්ධිය නැත්නම් සංසාර ගැටලුව මේ එක්කෙනෙක් නැත්නම් මම දැන් මෙතන කියන භාවනා මානසිකාරයකදී ඉන්න කෙනෙක්ගේ අතුලාන්තයට අභ්‍යන්තරයට කිට්ටු කරන කිට්ටු කරන ආවා. නිසා අපි ඊයේ සාකච්ඡා කරා මේ ස්පර්ශයන් නැත්නම් හැපීමක් නැත්නම් ස්පර්ශයන්ගේ ස්පර්ශයක් ඇති වෙන්න මේ ඇති වෙන ස්ථාන ටිකට තමයි ආයතන 6 කියලා කියන්නේ. ඒ 6 එකතු වෙච්ච කෙනාට තමයි ඒ තැනැත්තට තමයි ඒ තැන ඇත්තට සලායතනේ තියෙන තැන ඇත්තට තැනැත්ත පුද්ගලයා මම කියලා කියාගන්නවා. එහෙම නැත්නම් පුද්ගලයෙක් කියලා කියන්නේ සලායතනයක් කියලා කියන්න පුළුවන් ආයතන 6ක්. ඒක ප්‍රසාද රූප හයක් තමයි මෙතන ප්‍රධාන වශයෙන් සඳහන් වෙන්නේ චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ඝාන ප්‍රසාද, જીවහා ප්‍රසාද, කාය ප්‍රසාද සහ මනෝ ප්‍රසාද වශයෙන්. ඉතින් මේ හයේ ඒ සිද්ධ වෙන්නේ එකම තාලයකට බාහිර ලෝකයේත් එක්ක සම්බන්ධ වෙනවා. වෙන විදිහට කියනවා නම් ඒ ద్వාරය ආරම්මණයක් එක ගැටෙනවා. ඒ ආරම්මන ගැටීම හරීම සුවිශේෂීතාවයට සිද්ධ වෙන්නේ ඇහැ කියන චක්කු ප්‍රසාදය ඇහි උපය කිචික වෙන්නේ ඉද්දෙන්නේ කිපෙන්නේ වට රූපයට පමණයි අනික් දේවල් වලට යා කිපෙන්නේ නැහැ සද්දයක් ඇහුනට ගඳක් දැනුනට ඇහැට ඒකේ හැඟීමක් ගන්න බෑ ඊට පස්සේ කන ශබ්ද රූපයේ තරංග වලට සංවේදී වෙනවා නාසය ගඳ සුවඳට, දිව රසයට, කය පහසට නැත්නම් ගැටීමට, මනස ඊතුරු ධර්මවලට විසංවේදීතාවය පවත්නවා. ඒ සංවේදීතාවය පැවතුනහම, වැඩිච්චාම, මුලිච්ච වෙච්චාම, ආපాతගත වෙච්චාම මේ ඇසය මේ ඇසයට ඇසට ලං වෙච්ච කහ පාටය නිල් පාටය රතු පාටය මේ පැතලිය මේ කෝණාකාරය මේ ඝණය ආදි වශයෙන් එක එක රූප සතහන වශයෙන් මේ දකපු රූප වෙන්කොට හඳුනා ගැනීම විඥානයේ හිතේ කෘත්‍යයක් විදිහට සිදු වෙනවා. ඒ නිසා බාහිර ආරම්මණයක් ඇවිල්ලා ద్వාරයකට වැදිච්චාම බෙරේකට අතකින් ගැහුවා වගේ ඒ බෙරේ හැටියට සද්දයක් පිට වෙනවා. එතකොට අතත් බෙරේ ඇහත් දෙකේ ගැටීමෙන් නිකුත් වෙන ශබ්දේ වගේ ඇහත් වර රූපයක් ගැටීම නිසා එයින් උපන්නා වූ බෙරේ ශබ්දේ වගේ උපදින දේ තමයි ඒ රූපේ හඳුනා ගැනීම සඳහා අපි ගන්න සටහන ඕ ආකාරය. උචින්සා මේ ස්ථාන හයේදීම සලායතනවල මේ වගේ ద్వාරයක් තියෙනවා ආරම්මණයක් තියෙනවා. ద్వාරයේ සාරම්මණේ වැඩිමින් ඇතිවෙන්නා වූ එයින් නිපන්දයක් ඇති වෙනවා. තදුපපන්නේ කියලා කියන්නේ තත් එයින් නිපන්. මේකට තජ්ජ කියලා වචනේ පාවිච්චි කරනවා. එයින් නිපන්දී. එතකොට මේ බාහිර වර්ණ බාහිර ආරම්මණයක් ඇවිල්ලා අපේ ඒ සංවේදී ඉන්ද්‍රියට වැදිච්චාම ආරම්මණයයි ඉන්ද්‍රියයි දෙක හරියටම මුලිච්ච වෙන්න ඕනේ වර්ණ රූපේ සහ ඇහැ කියන දෙක පමණක්මයි. වර්ණ රූපේට කන මේ කන ගෝචර වෙන්නේ නැතුව වගේ ඒ දෙක ගැටුනහම ඇති වෙන දැකීම නම් ඕ සංසිද්ධිය හරියටම ඇහිමෙන් වෙන්කොල්ල අඳුනා ගන්න එක තමයි විඥාණයෙන් කරන්නේ. මේ දේවල් වෙන්කොල්ල දැක ගන්න එක. ඉතින් අන්න ඒ කටයුත්ත බලනකොට ඇහැට වර්ණ රූපයක් වැදුනත් කනට ශබ්දයක් ආවත් නාසයට ගඳක් වැදුනත් දිවට රසක් සම්බන්ධ වුණත් කායට පහසක් සම්බන්ධ වුණත් හිතට ධර්මතාවයක් සම්බන්ධ වුණත් මෙන්න මේ ద్వාරයේ ආරම්භණය දෙකට ගැටීම නිසා ඇතිවෙනා වූ තදෝපන්නේ කියන ධර්මතාවය මෙතනින් යහට දිගටම ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේක දෙකක ගැටීම නිසා තව එකක් හට ගැටීම කියලයි සඳහන් කරලා තියෙන්නේ ඒක ඔය කාල් මාක්ස් වාදයේ මේ ඩයලෙක්ටික් දෙකක ගැටීම නිසා ඇති වෙන එකට සඳහන් කරලා තියෙන්නේ තීසිස් ඇන්ටිතීසිස් සින්තසිස් කියන වගේ දෙකක් එකට ගැටීම නිසා අලුත් දෙයක් පහළ වෙනවා. අපි සාමාන්‍යයෙන් දන්නවා කතරමුවත් පියමුවත් තියෙන ගලක කතරක් හරි පියක් හරි තිබ්බහම ගිනි දැල්ලක් පිට වෙනවා. එතකොට ඒ ගැටීමට හේතු වෙනා වූ කතුරට ආරම්මණය කියනවා. සාමාන්‍ය ගලකට වදිනකොට ඒක වෙන්නේ නැහැ. ගිනි ගලක්ම වෙන්න ඕනේ. ගිනි ගලේ ඒ තියෙන ගතිය ద్వාරය වෙනවා. මේ දෙයින් නිපන්දේ ගිනි පුළඟක් වඩපත් වෙනවා. ගිනි පෙට්ටියේ පැත්තක ගිනි කූර හිස වදිනකොට ගිනි පුළඟක් පයි. ඒ වගේ ඇහැට රූපේ රූපේ කියන ద్వාරයට ඇහැ කියන මේ අරමුණ වර්ණ රූපේ කියන අරමුණ එල වදිනකොට පෙනීම නම් වූ ගිනි කුළුඟුව පහළ වෙනවා. කම්බේරේට සාධ්‍යයක් ඇහෙනකොට ඇහිම නම් වූ ඒ පුළුඟුවක් ඒින් නිපන්දයක් පහළ වෙනවා. ඊට නාසයට ගන්ධයක් පදිනකොට ගන්ධ සුවඳ දැනීම නම් වූ දැනීමක් පහළ වෙනවා අත්දැකීමක් විඳීමක් පහළ වෙනවා දිවට රසයක් වදිනකොට ඒ වගේම විඳීමක් පහළ වෙනවා කයට පහසක් වදිච්චාම ඒ වගේම පහස ස්පර්ශය පහළ වෙනවා ඊතර ධර්මතාවයක් වදිච්චාම මේක දැනගන්නවා මේක දහස මේ සත්පුරුෂ ධර්මයක් අසත්පුරුෂ ධර්මයක් යහ දැක්මක් අයහපත් දැක්මක් සුභයක් අසුභයක් වශයෙන් දැනගන්න. ඒතර මේ ద్వාර හයේදීම සිදුවෙන්නේ එකම යාන්ත්‍රණයක්. ඉතින් මේක තමයි ඔය අයිසෙක් නිව්ටන් උත් පෙන්නලා දුන්නේ අවකාශයේ යමක් ඒ සරලාරයේ කියව ගමන් කරනකොට ඒකට යමක් වැදුනොත් වැදිච්ච දෙයට සාපේක්ෂව ඒ වස්තුවේ ගමන් පතේ මාරු වෙනවා ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා ක්‍රියාවක් තියෙනවා ඒකට යමක් පරිච්ඡහම් ප්‍රතික්‍රියාවක් ඇති වෙනක තමයි බුදුරජාණන්ගේ කිය සඳහන් කරේ ద్వාර ආරම්මන තදුවපන්න කියලා. ඉතින් ඒකෙදී අපි ඒ බාහිර වස්තු රූපය වර්ණ රූපය නැත්නම් අරමුණු කියලානේ අපි ඒක පොදු භාවිත කරන්නේ. බාහිර අරමුණු හයක් තියෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කිය. ඒවට ආචාර ගෝචර වෙන්නා වූ ඉන්ද්‍රිය තියෙනවා චක්කු, සෝත, ධාන, කිව්ව, කාය, මන කියලා. ඒ ඒ දේවල් ගැටිච්චාම තියෙනවා පේනවා, ඇහෙනවා, ගඳ බලනවා, ගඳ දැනෙනවා, රස දැනෙනවා, පහස දැනෙනවා, ධර්ම අවබෝධ වෙනවා, හොඳ හොට අර කියලා. මේ හය නිකන් සාමාන්‍ය ප්‍රස්තාරයක දාලා අන්තලා පෙන්වන්න පුළුවන් ඒ තරම්ම සමානාකාරකව සිද්ධ වෙන්නේ. ඉතින් මේ සමානාකාරව සිද්ධ වෙනකොට මෙතනදී මේ පටිච්ච සමුප්පාදයට අපි සම්බන්ධ කෙරුවේ නැත්තත් නැතත් මෙතනදී යෝගාවචරයාගේ බහුසුත භාවයේ සඳහා කියන්න පුළුවන් ආස්වාද ප්‍රසවාස කරනකොට බාහිරින් ඇවිල්ලා වදින වායු පොට්ටබ්බ ධාතුව තමයි අරමුණ වෙන්නේ. ඒ ඇවිල්ලා වදින තැන නාසිකාග්‍රය හෝ උඩුතල තමයි කායද්්වාරේ වෙන්නේ. කයේ සංවේදී බව දක්වන තැන ආසනෙ වෙන්නේ. හැපෙන තැන කියලා අපි ගන්න. එතකොට මේ දැනෙන වාතය උණුසුමක් සිසිලසක් අනුව මේ ඇතුළේන වාතයද පිට වෙන වාතයද කියලා වෙන්කර දැනගන්න එක තමයි අපි හදුවපන්නේ කියලා කියන්නේ. නිසා යම් වෙලාවක අපිට භාවනා කරනකොට මේ ඉහළ පහළ යන වාතය හරියට හරක හරහ දාපු ගහක් කපන හරස් කීත වගේ යහට මෙහට යනවා වැටෙනවා. සමහර වෙලාවට ඒ කැපුම් කට්ටේ තේනවා. අවිල වදින්නේ, පීරි ගෑවෙන්නේ, කිචි කැවෙන්නේ, මැදෙන්නේ මෙන්න මෙතනයි. නාසිකාග්‍රය අග වම් නාස්පුඩිය දකුණු නාස්පුඩිය උඩුතොල කියලා තනක් තේරෙනවා. සමහරට ඒයින් නිපන් දේ වෙන ආමේ උණුසුම පහළ වුණා. ශිෂිලස පහළ වුණා, ගැටීමක් පහළ වුණා, තරංගාකාර චලනයක් පහළ වුණා. ආදි වශයෙන් ඒ වදිනකොටම දැනෙන දේ උණුසුම සිසිලස කම්පන චංචල තරංගාකාර දේ ඔක්කොම දැනගත්තා නම් ඔන්න කීයක ආනාපානිය අපි ප්‍රතිකට තුනම දැක්කයි කියලා. ඉතින් මේකෙන් පේන්න තියෙන මේ බුද්ධලා දැන් ඉතින් ඒ විපස්සනාමය පෙරගමනකට සූදානම් කියලා. ඉතින් මේකේ මේ මෙච්චර විස්තර කරපු එකේ අඩුවක් නොතබා යෑම සඳහා කියනවා යම් කිසි කෙනෙකුට මේ හැපෙන තැනක් නොදැනී හැපීමේදී ඇති වෙන උණුසුම් සිසිල් කම්පන චංචල ගතිත් නොදැනි හුදු එහා මෙහා යන හුස්ම රැල්ල පමණක් වැටෙනවනම් ඒක සංඥාවක් ඒ පුද්ගලයා සමත පැත්තට බරයි කියන්නේ. එයාට තියෙන්නේ සමතයට බර චරිතය. යම් කිසි කෙනෙකුට යන්නේන හුස්ම රැල්ල විතරක් නෙවෙයි වදින තැනත් වැඩිම නිසා ඇති වෙන උණුසුම් සිසිල් දැනුණා නම් ඒකට කියන්න පුළුවන් ඒ පුද්ගලයාට විපස්සනාමය උපන මේ පිනක් තියෙනවා නැත්නම් චරිත ලක්ෂණයක් තියෙනවා උපනිෂ්ඨේ සම්පatti තියෙනවායි කියන්නේ. මේවා සාමාන්‍යයෙන් ඇත්තටම යෝගාවචරය දැන නොදැන හිටියයි කියලා කිසිම පාඩුවක් නැහැ. මේ බෞද්ධ භාවයේ සඳහා දැනගනි. නමුත් වචනයක් කියන්න පුළුවන් ගුරුවරයා මේක දන්නේ නැත්නම් ඉතින් දෙන්නම අමාරුයි කියලා නම් කියයි. කමඨහන් සුද්ධ කරනකොට ගුරුවරයාට මේ <coughs> සුත්‍රමය ඥාන නැත්තම් අත්දකලා නැත්තම් ඒ පුද්ගලයා ඒ දෙන්නම අන්ධ પરම්පරාවකට වැටෙනවා. ඉතින් මේ සලායතන යටතේ මේක ඉගෙන ගන්න පුළුවන්. මේක ඉගෙන ගත යුතුයි. ඔය නන්දකෝ වාද <coughs> සූත්‍ර වගේ තැන්වල මේක ලස්සනට කියලා දීලා තියෙනවා <coughs> තජ්ජන් තජ්ජන් බන්තේ දිසය තජ්ජන් තජ්ජන් තජ්ජන් බන්තේ නිසය තජ්ජන් තජ්ජන් වේදනායි උපජ්ජති තජ්ජස තජ්ජස වේදනාය අනිරෝධා තජ්ජං තජ්ජං වේදනා නිරුද්ධති කියලා බොහොම ලස්සනට ඒ ඒ ස්පර්ශ පහල වෙනකොට ඒ ඒ වේදනා පහල වෙනවා ඒ ඒ ස්පර්ශ නැති වෙනකොට ඒ ඒ වේදනා දුර වෙලා යනවා කිය බොහොම ලස්සනට මේ සම්බන්ධ කරලා තියෙනවා මේ වේදනා සංඥා දෙක අතර නැත්නම් පස වේදනා දෙක අතර දිසි සම්බන්ධයි ඒකම තමයි ඔය සලායතන වලට යනකොට හය ආකාරයට බෙදලා තිබ්බට ඔය හැම ආයතනයකම සිදු වෙන්නේ එකම ක්‍රියාවලියක් අවකාශයේ බැඳලා තියෙන මකුළු දැලකට මැස්සෙක් ඇවිල්ලා වැටෙනවා. වැටෙනකොටම මේ මැස්සා ඒක දැනගෙන හඳුනාගෙන ඒක අබොදුරු කරගන්නවා වගේ ඇහි රූපේට රූපයක් වැටිච්චාම එතන කම්පන වේගයක් පහළ වෙනවා. ඒකට අපි කියනවා දැකීම කියලා. කනේ තියෙන කම්බරේට නැත්තම් අනේ ඔපේ කියලා මේක අපි සාමාන්‍ය සිංහල භාෂාවට දාන්නේ චක්කු ප්‍රසාය සෝත ප්‍රසාදේ කියලායි තාක්ෂණික වචනේ. ඕකට සාධ්‍යයක් ඇවිල්ලා වෙච්චාම ඇති වෙන ඒ තරංග වේගය තමයි ඇහෙනවා කියලා කියන්නේ. නාසයේ තියෙනවා මේ මිනියල ඔලු කට්ටේ එලුකුරයක් වගේ කුහරයක්. අන්න එතන ඇතුලේ පිටලා තියෙනවා ඒ ගහන ප්‍රසාදය. ඒකට ගන්ධ සුවඳ වැඩිච්චාම ඇති වෙන කම්පන වේගයෙන් තමයි ගන්ධ සුවඳ දැනනවා කියලා කියන්නේ. දිවේ තියෙන රසනහර කියලා. ඒ රසනහර වලට හයක් වූ විවිධාකාර රස වදිනකොට ඇති වෙන වේගයෙන් තමයි රස දැනෙනවා කියලා කියන්නේ. ඒකෙන් කයේ තියෙන හැම තැනම බහිෂ්ඨර්මයේ ලොම්, දත්, නිය කේස් හැර අනෙක් තැන්වල තියෙන ප්‍රසාද රූප පිටලා ඒ ප්‍රසාද රූප වලට යමක් ගැටෙනකොට එයා ඒක දැනගන්නවා මේක උණුසුමක් සීසලතාවක් කම්පනයක් චංචලයක් බර දෙයක් ආදි වශයෙන් දැනගන්න. එතකොට ඒ කම්පන වේගය දැනගන්න වේගයට කියනවා ස්පර්ශ කරනවා කියලා. ඒක මනසට ධර්මතාවයක් වැටෙනකොට ඒ ඇති වෙන වේගයට කියනවා මේ දැනීමක් කියලා. ඉතින් මේ සලායතන 6 කවදාකවත් එකවර අවබෝධ කරන්න බෑ. හරියට කියනවා නම් ආශ්වාස ප්‍රශ්වාසයේ මේ පැතිකඩ තුන එකසට අවබෝධ කරන්න බෑ. යම් තැනක හුස්ම යනවා එනවා තේරෙනවා. ඒ අනික් චිත්තක්ෂණයක හැපෙන දන වැටෙනවා තව චිත්තක්ෂණයක හැපීම නිසා ඇතිවන උණුසුම සිසිලස වැටෙනවා ඒව වෙන් වෙන් වෙලාවල් වල වැටහිලා සුතමේ ඥානෙ නෑ සුතමේ නෙවෙයි ඒකට කියන අන්වේ ඥාන කියලා නැත්තම් ණය විපස්සනාට තමයි පුහුණු කරලා අපි දරගන්නේ හුස්ම පැතිකඩ තුනක් තියෙනවා එක එක වෙලාවට එක එක දරගන්න ඉතින් ඒක නිසා අපි නිතරම හුස්ම දිහා අලුතෙන් බලනවා නම් දවසක අපිට මේ තුන දැක ගන්න පුළුවන් දැක්කොත් අපිට හිතා ගන්න පුළුවන් අපේ චර්ිත ලක්ෂණ අනුව දෛවෝපගතව අපි විපස්සනාවට යන්නේ සමතරද යන්නේ කියලා. ඊට පස්සේ ඇහැට රූපයක් වැදෙනකොටත් ওই නාසිකාග්‍රේට වායෝ පොට්ටබ්බ ධාතු ඇවිල්ලා වදින එකම තමයි හිත වෙන්නේ. කණ්ඩ සබ්දයක් වදිනකොට ඉතින් ඒ ඇහ උගක් යහුසුලුයි. බොහෝම ශීඝ්‍රයෙන් කෙලස් පහල කරනවා. ඒගාට කන ඊගාවට නාසය ඊගාට දිව ඊගාට ලේසිම අල්ලන්න ඔය කයට වදින ස්පර්ශය තමයි. ඉතින් ඒක තමයි සරුවචනාංශයේ ආධුනිකයට දීලා තියෙන්නේ. ඉතින් ඒක දැනගෙන ඉස්සරහට යනකොට හය ద్వාර හයේම සිදුවෙන දේ අර කයෙන් ඇති කරගත්ත සතිය සමාධිය යුක්තව එළඹ සිටිලා ලෑස්ති වෙලා හිටියොත් ඇහැට රූපයක් වදිනකොටම ඒ පුද්ගලට දැනගන්න පුළුවන් දැන් කනට ශබ්ද කනට ශබ්ද නාසයට දිවට කයට හිත ගිහිල්ලා නැහැ. දැන් ඇහි රූපේ හිත හිත පිටලා තියෙන්නේ චක්කු විඥානේ පෙරදම මම බලන්නෙක් බාටපත් වෙනවා. හොඳට දැනගන්න ඕනේ බලන්නෙක් බාටපත් වෙනකොට අසන්නෙක් බාටපත් වෙන්න පුළුවන්කමක් ඒ චිත්තක්ෂණේ නැහැ. ගඳ බලන්නෙක් බාටපත් වෙන්න පුළුවන් චිත්තක්ෂණේ ඒ තුල නැහැ. රස බලන්නෙක් බාටපත් වෙන චිත්තක්ෂණේ ඒ තුල නැහැ. ඒ කියන්නේ ඔක්කොම වහගෙන තමයි මේ මරාගෙන තමයි චක්කු විඥානය පහළ වෙන්නේ. චක්කු විඥානය පහළ වුණාට ඒ විඥානට ආය සෝත විඥානය වෙන්න බෑ. ඒකේ මේ චිත්‍රපටි වල තියෙන ඔය ඩබල් ඇක්ෂන් මේකේ කරන්න බෑ. කෙරෙනවා වගේ පේනවා ශීඝ්‍රයෙන් ඇහි පහළ වෙච්ච හිත ඊගා චිත්තක්ෂණේ කනේ පහළ වෙච්චාම පේන්නේ සද්දෙත් දැක්ක රූපෙත් ඇහුවයි කියලා. නමුත් හොඳට සූත්‍ර කළ බැලුවොත් කාලය අඩුම පුංචි පෙත්තර කපලා බැලුවොත් ඒ චිත්තක්ෂණය කියන එක ගත්තාම චිත්තක්ෂණයක ওই දෙක වෙන්න බෑ. ඉතින් ඒක නිසා මේක හරි සංකීර්ණතාවයකින් ධර්ම ගැඹුරු කරුවට අපි අර ඊයේ අරගත්ත විදිහට අපි මේක දැනගෙන මම ඉස්ලාම මේ නිසා ඇහෙන් සිටින මේ ගනුදෙනු මම චේතනාපූර්වකව ඇස් වසාලලා ඊ ආයතනේ වසාදාන. චක්ක ආයතනේ වහලා දාන. ඊට පස්සේ සාද්ද නැති තැනකට ගිහිල්ලා සෝත ආයතනයත් පාලනයක් අතර ගන්නවා. ගඳ ස්වභාවික තනකට යන්න කියලා කියනවා විශේෂ ගඳක් සොඳක් නැති තැනකට. ඒකට නාසිකෙ පෙන්නේ නැහැ. ඊපස්සේ කතා කරන්න එපයි කියලා කියනවා රස බලන්න එපයි කියනවා. ඒකට දිව නිශ්චල වෙනවා. ඒකට කයත් චේතනාවකින් තොරව නැත්නම් චේතනාමය ක්‍රියාවන්ගෙන් තොරව එහෙම මුත්ත තිබ්බා වගේ, මුබහත් තිබ්බා වගේ, පිරමීඩයක් තිබ්බා වගේ තියන්නේ කියලා කියනවා. කියලා මනස අවදි කරලා මේ හුස්ම දිහා හුස්ම කියන එක ඉච්ඡානුක අනිච්ඡානුක පේශි කොයි එකම සිද්ධ වෙනවා. කැමැත්තෙන් අකමැත්තෙන් දෙකම සිද්ධ වෙනවා. අවිඥානික සවිඥානික දෙකම සිද්ධ වෙනවා. සසංකාරික අසංකාරික දෙකම සිද්ධ වෙනවා. අසංකාරික හුස්මට යනවා. ඒක දිහා බලාගෙන ඉන්නකොට දැන් අපි දන්නවා ආස්වාද ප්‍රසවාසයේ හිත ගියා. අරස් කියතකින් ගහක් කපන්නා වගේ ඔන්න හුස්ම එහාට යනවා මෙහාට යනවා එහාට යනවා මෙහාට යනවා පේනවා. එහෙම නැහැ කියන්නේ වැඩේ පටන් ගත්තා. ඒ කියන්නේ දැන් රූප බැලීමේ හිතක් නැහැ. ශබ්දහන හිතක් නැහැ, ගන්ධ රස පහස වෙලිලක් නැහැ. පහස කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාසයෙන් තොර යන හිතක් නැහැ. මේක හොඳයි නරකයි, හරි වැරදි, අනිච්ච දුක්ඛ නැත්තම් අසුභ බාර මොකක්ද? හුස්මම පේන. ආ එවනම් කියන්න පුළුවන් මේ වායෝ පොට්ටහබ ධාතුව વિશેයි කායගත සත්‍ය පිහිටීම නිසා කාය ප්‍රසාදේ අපි උලුප්පල දක්වපු නිසා අනිකුත් ආයතන වසාලව. එතකොට අපිට දැන් තියෙන්නේ මේ කය ප්‍රසාද නිසා හටගත්ත මේ වැඩපිළිවෙලේ පවතින තාක්කල් අපි දන්නවා මේ එක්කෙනෙක් උලුප්පගත්ත නිසා මුදුන්පත් කරගත්ත නිසා ආපాతගත කරගත්ත නිසා මුලිච්ච කරගත්ත නිසා අපිට අනික් ස්ථාන වලින් කෙලස් වගුරුවන්නේ නැති බවට විශාල අරසාවක් තියෙනවා. නිසා සතිය පච්චපට්ඨානේ වශයෙන් කියන්නේ සතිය තියෙනකොට වැටෙන්නේ අපිට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් හිතෙන් ඒ රාගාදී කෙලෙස් පහළ වෙන තරක් නැහැ. මොකද හිත මේ වායු පොට්ටබ්බ ධාතුවට හුස්මට මුලිච්ච වෙලා. හුස්මට මූණට මුණ දාලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ දෙන්න මූණට මුණ දාලා ඉන්නකොට අනික් වැඩ යන්නේ නැහැ. ආන්න මේ මූණට මුණ දමා ගැනීම අපි කියනවා ආනාපාන සතිය කියලා. දැන් මේ ආනාපාන සතියේදී මේක මහ විශාල ජයග්‍රහණයක්. કોઈ පරියංගයක හෝ කමන්නේ ආනාපානට මුලට මුල දාගත්තා විශාල ජයග්‍රහණ. ඊට පස්සේ අපි දැන් කරන්න හදන්නේ මේ මේක සමතේ. මේ මුලට මුල දාලා තියාගෙන ඉන්න සමතේ. ඊට පස්සේ මේ ආනාපානයේ කයානුපස්සන වයානුපස්සන දැන් එහෙම නැත්නම් නිරෝධානුපස්සන බැලීම සඳහා මේ ආනාපානයේ ගෙවන් කිරීම සඳහා එහෙම නැත්නම් එහි විරමණයක් සඳහා එහි අභිරමණය නතර කිරීමක් සඳහා අපි කරන්නේ ආනාපානයේ සිප වැළඳ ගන්න එකයි. උත්සන්න ආසන්න කරන එකයි. මේක මහා භයානක සමාජයේ කරන බොහොම භයානක ක්‍රියාවක් කවුරුහට විනාශ කරන්න ඕන නම් ඒත් එක්ක යාළු වෙන්න ඕනේ. ඒක ඉතින් හොඳට දැනගන්න ඕනේ බුදුහාමුදුරු දීලා තියෙන අපිට අන්නේ උපක්‍රමයි. ආනාපානේ 100 100ක්ම යාළු කරගත්තොත් එයා විනාශ කරන්න පුළුවන්. විනාශ වෙනවා. ඒක මේ කරන්න ඕන එකක් නෙවෙයි. මේ වනස් හැංගීමක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ආනාපානේ සෑම පැතිකඩක්ම සෑම ආකාරයක්ම සෑම මුණතක්ම දැක ගන්නයි කියන්නේ. සෑම සතහන් ආකාර ස්වභාව ලක්ෂණ ගති භාව සියල්ලම දැකලා පස්සේ දකින්න කන්නම් එක එක පැතිකඩ දකින්න කන්න ඒකේ සූපු කරලා ගන්න රසයක් තියෙනවා. අන්තිමට යනකොට අර චුයින්ගම් එකක් කාලා කාලා අකුපාඩ අරින්න වෙලාව වගේ ධානාපනේ සේරම දැක්කට පස්සේ කොයි පාවෙත් පටන් ගන්නවා. ආ එතන ඉඳලා විපස්සනාවේ බරපතල පැත්තට යනවා. දැන් ආනාපනේ එන්නේ එන්නේ එන්නේ තණ්හාව ඇති කරන එකක් නෙවෙයි මේ දෘෂ්ටි ඇති කරන එකක් නෙවෙයි මම මාගේ කියන එකක් නෙවෙයි මේක කාලා කාලා අහකුබඩ රිදෙන නිසා ඒක ගෙවෙන්න පටන් ගන්නවා. ඔත්තෙන්දී අත ඇරියොත් ඉතින් අපරාධය ඔච්චර කරගෙන ආපු ටික 1000ක් වතුර ඇදලා කලිය බින්ද ගත්තා වගේ. මෙතෙක් කල තිබුණේ හිතේ රූප, ශබ්ද, ගන්ධ, රස විශේෂ පැන පැන ඇවිදිමින් පිස්සු ඇදිච්චි රිලෙවෙක් වගේ තිබුණ හිත දැන් ආනාපානට දාගෙන දැන් ආනාපානයේ විවිධ පැතිකඩ දැකීමේ අදහසින් මේක අපි අල්ල බදාගත්තා. උච්චන්න කරගත්තා. ආසන්න කරගත්තා. ආසන්න කරන හොඳට බලන බලන බලන යනකොට ඒ අතර මේ සමීප ආනාපාන තබා ගැනීම පැතිකඩ දෙකක් සිද්ධ වෙන එකක් තමයි භෞතික වශයෙන් හුස්ම රැල්ල සංසිඳන. එන අපිට ඉතර ක්‍රියාකාරකම් නැති නිසා අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. දෙක ඒකේ බලන්න තියෙන සීල පැතිකඩ දැක්කට පස්සේ ඒකේ ආය ගන්න දෙයක් ඇත්තේ නැහැ. දිවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පිනේ සකසේම සුදු වෙලා වගේ එක වස්තුවක් අරගෙන ඒක හොඳට කිට්ටු කළ බැලුවොත් ඒකේ ඇත්තටම ওই පෙනින්න තිබෙන සිලිලාරයක් මොකක්වත් ඇත්තේ නැහැ. ඒක නොදැක්ක තාක්කල් නොදන්නේ රස නොවිදපු තාක්කල් තමයි ඒක තව ලබා ගන්න දෙයක් තියෙන තාක්කල් තමයි අපි ඔය ඔක්කොම ආලවට්ටම් කරන්නේ. නිසා ආස්වාස් ප්‍රසවාසයේ සියලු පැතකට දැක්කට පස්සේ ඒක ස්වභාවයෙන්ම රංජනය වෙනුවට විරංජනය පහළ වෙනවා. වැඩිම වෙනුවට ක්ෂය වීම වැය වීම පහළ වෙනවා. අන්නේ ක්ෂය වීම වැය වීම පහළ කරගනාට පස්සේ දැන් දැනගන්න දැන් මෙයා ගෙවි ගෙවි යන්න පටන් ගත්තා. එතකොට මේ විදිහට දැක්ක දැක්ක දැන දැන ආනාපාන සංසිතේදී ඒකට නීරසකම පහළ වුණාට ද්වේෂයෙන් මේක ගන්න නැතුව කම්මැලිකම පහළ වුණාට ඒකට අවශ්‍ය ද්වේෂයේ පොහොර සපයන්නේ නැතුව හිත නින්දට වට ගන්න නැතුව දැන් ඉතින් මම බොහොම මාර්ගෙන් කළා මෙයා මාරු කරගත්තා. මිනිහා දැන් බිම වැටිගෙන යන්නේ මේ වෙලාවේදී මම සාමාන්‍ය සතියක් නෙවෙයි සාමාන්‍ය ශ්‍රද්ධාවක් නෙවෙයි සාමාන්‍ය වීර්යයක් නෙවෙයි සාමාන්‍ය සමාධියක් නෙවෙයි සාමාන්‍ය ප්‍රඥාවකින් බෑ. දැන් මේවා සත් සමාධි මේ සද්ධා ඉන්ද්‍රිය මට්ටමට නගින්න ඕනේ. වීරිය ඉන්ද්‍රිය මට්ටමට නැගින්න ඕනේ සති ඉන්ද්‍රිය මට්ටමට නැගින්න ඕනේ ඊට පස්සේ සමාධි ඉන්ද්‍රිය මට්ටමට නැගින්න ඕනේ එහෙම නැත්නම් ප්‍රඥාව ඉන්ද්‍රිය මට්ටමට නැගින්න ඕනේ නැගිනකොට විතරයි යාට තේරෙන පටන් ගන්නෙ දැන් දඟලලා දඟලලා දඟලලා සතර බිම දාගත්තා සතර එන්නේ එන්නේ මේ හෙම්බත් වෙන්න පටන් ගත්තා හරියට බොක්සින් ගේමක වට 7 8 9 10 යනකොට දෙන්නටම හෙම්බක් මුලදී නම් ඉතින් කෑ ගහගෙන ශබ්ද දාගෙන වැඩ පටන් ගන්න. නමුත් දෙන්නත් ප්‍රතිමල්ල වේදෙන බලවත් නම් 10 වෙනි 5 11 වෙනි 12 වෙනි වට යනකොට උත්තටම හිඹා. එතෙන්දි තමයි සෙල්ලම තියෙන්නේ. එතෙන්දි තමයි අර දුරදිග ගෙනියන වැඩපිළිවෙලට අවශ්‍ය වීර්යය අරගෙන ගිය කෙනාට මෙතනදී සතුරාගේ දුර්ලභම පාර්ශ්වය කරන්න පුළුවන්. දන්නේ නැතු ඒ වෙලාවේදී පොඩ්ඩක් ඉන්න මම රෙස් කරලා ඉන්නම් කිව්වට එහෙනම් ඉතින් පරාජය බාර ගන්න. ඒ වගේ තමයි මේ ආස්වාද ප්‍රසාර සංසිඳනකොට දැනගත්තොත් මේ නීරසකම, කම්මැලිකම, නිදිමත, නොදණී යනවා කියන දේ සැකය වගේ දේවල් වලින් අපි වැටෙන්නේ නැතුව මේවා උපක්ලේශ කරගන්න නැතුව ඉදිරියට ගමන් කරොත් අපි හිතමු తాවකාලිකව හෝ සංගවි ගැනීම නිසා හෝ හුස්ම නොදැනී ගියයි කියලා. ඒ නොදැනී ගියාට පස්සේ අපි අර සලායතනම කපා දැම්මා වගේ කිරීමක් මෙතන කරනවා. ඒ වෙලාවේ අපි දන්නවා ඒ නොදැනීමේ යන අවස්ථාවේදී රූප වලින් බාධාවක් නැහැ. ශබ්ද වලින්, ගන්ධයෙන්, රසයෙන්, අඩුගානේ ආස්වාද ප්‍රස්වාස පහසෙන් හෝ මේක සැක කරන සැකයකින් හෝ නිදිමතකින් හෝ හයියෙන් හුස්ම ගන්න ගමන් මොකක්ක බාධාවක් නැතුව හිටියොත් ඒ අර හයක් වෙනුවට එකක් කරන ඒකක් ගෙවල දැම්මට පස්සේ හයම ගලවලා යනවා. මේක සරුවත්තරන්සේ අප්පමාද සූත්‍රයේදී පෙන්ලා දීලා තියෙනවා. ගෙඩි හයක් කියන අඹවල්ලේ ගෙඩිය ගෙඩි කඩ කඩ ඉන්නේ නැතුව හයම කියන නැට්ටට ගැහුවොත් හයම කඩන යනවා. මේ තමයි අප්‍රමාදී ඒ නිසා කියනවා අපි කරපු සියලු කුසල් වල අග්‍රම කුසලයේ තමයි අප්‍රමාදී කුසල රාශීති භික්කවේ වදමානෝ අප්‍රමාදී සම්මා වදමානෝ වදෙය කියලා. මහණෙනි කුසල රාශියක් කියලා කියනවා මල් මිටියක් වගේ. අපි කරන කුසල ලකුසල් මිටිය තමයි මෙන්න මේ විදිහට ආනාපාන ජීවිකන යනකොට ඒ නැට්ටම කපලා ගලවලා කපලම දානවා. කපලා දැම්මට පස්සේ කැපෙන්නේ ඇහෙන් පහළ වෙන කෙලසුත් කපලා යනවා. මොකද ඒක ඒ වෙනකොටම කැපිලා ඉවරයි. මොකද ආශ්‍රව ප්‍රසද්ධ ගත්තයි කියලා කියන්නේ ඇහෙන් රූප බැලලා ඒ වෙනකොටත් අපි ගෙවම් කරලා ඉවරයි. කණින් සද්ද ඇහිලත් ගෙවම් කරලා ඉවරයි. නාසයෙන් ගන්ධ රස ගඳ සුවඳ බැහැලා ගෙවම් කරලා ඉවරයි. දිවෙන් රස බැලීමත් අපි පැත්ත කර කරලා ඉවරයි. කය අනික් මේ හැල හැපිලි මොනක්වත් චේතරස් නැහැ. හිතත් ආනාපානෙමයි කියන්නේ ඒකත් දැක්ක දැක්ක දැන දැන ගිවන් කරා. ආ මේ වෙලාවේදී මේ ඇති වෙන සියල්ලංගෙම ඇති වෙන මේ Nirodhaය මේ පූර්ණ බුද්ධිය රහින්න වෙච්ච සලායත නිරෝධයක් නෙවෙයි කළ හැක්කක් බවට අඩු ගන්න හුස්ම සැඟවි ගත්ත නිසා හෝ කරන්න පුළුවන් වෙල වෙලාවේදී යෝගාවචරය අඹ නැට්ටම නැට්ටෙම කපලා දාන එහෙම නැත්නම් ਸਰවචනසේ සඳහන් කරනවා ඇතෙක්ගේ කකුලේ නැත්නම් හත්තිපාදේ ඕනම සතෙක්ගේ කකුල් සටහන් දාන්න පුළුවන් කියලා. හත්තිපාදෝපම උපමාවෙන් සඳහන් කරලා තියෙනවා වෙන ඕනම සතෙක්ගේ පාලක්ෂණ මේක දායි වගේ මෙන්න මේ වෙලාවේදී පවත්වන සතිය අප්‍රමාදය ට බහලන්න බැරි කුසලයක් නෑ ලෝකේ තියෙන ඕනම කුසලයක් සංසාරේ කරපු සේරම කුසල් වලට වැඩිය මේක ලොකුයි. අනෙක් අනෙක් අත අනෙක් පාදයන් අතර හස්ති පාදයේ ලොකු වෙනසේ ශීලව කුසල අන්තිම ලොකු කුසලයක් තමයි මේ කාය සංසිඳන වේලාවේ නැත්නම් පස්සම්බය පස්සම්බයන් කාය සංකාරම් කියනකොට සංසිඳනකොට. ඒ වගේම චරවචන සඳහන් කරලා තිනවා ගොයම ගොයන් කපනකොට ගොයන් උප්පිඩියක් අරගෙන අතින් අල්ලගෙන ඒක දෑකැත්තෙන් කපලා උඩට අල්ලලා හෙල්ලුවාට පස්සේ ඒකෙන් හැලෙන්න තියෙනවල් හැරුණාට පස්සේ අර උප්පිඩට අල්ලගත්ත පිටට සියල්ල අහුවෙන්නා වගේ ඉලපතක් පැනලා ඉලපතේ මිටින් අල්ලපුවා සියලුම ඉලපත අහුවෙනා වගේ සියලුම කුසල් ටික මෙතෙන්දී අහුවෙනවා. සංසාරෙ මෙතෙක් නොකරපු සියලුම කුසල් ටික මෙතෙන්දී අහුවෙන වගේ নানা ආකාර විදියට ਸਰවචන්සේ පෙන්වන මෙතෙන්දී ප්‍රමාද වෙන්න එපා. ඒ ගෙවිගෙන යනකොට ඒක පිළිබඳව අන්තිම බිඳුවටම අන්තිමටම ගෙවලා දාන්න. ඒ ගෙවලා දාන්න අමාරු නිසායි මේක එකවර කරන්න අමාරු නිසා මේකට හිත සූදානම් කිරීමක් වශයෙන් මේකට හිත පෙරහුරුවක් තීමක් වශයෙන් තමයි කියන්නේ හුස්ම පටන් ගන්න තැන ඊළාවට පටන් ගන්න තැන දැකීමෙන් හිත මෙන්න මේ தත්ත්වෙට தත්ත්වගත කරගන්නයි කියන්නේ. හුස්ම අල්ලාගෙන හුස්ම මුල බලන්න පුරුදු කරනවා. මුලට මුලට මුලට මුලට යන්න යන්න අපිට හම්බ වෙනවා assume සූක්ෂම තත්ත්වයකදී හුස්ම වැඩ කරන්නේ කොහොමද කියලා දැනගන්න. ඒතර උණුසුම් සිසිල් ගති මොකක්වත් නැහැ. ලාවට හුස්ම මතුවේ නැටි. අන්න ඒ කුසලතාවයේ තියෙන කෙනාට තමයි මේ ගෙවන් කිරීම වුණාට පස්සේ ගෙවන් කිරීමේ අන්තිමටම යෑමෙන් අධි කුසලයක් නැත්නම් අප්‍රමාදයේ බරපතල අප්‍රමාදයකට අපිටපත් වෙලා මෙතෙක් කරපු කුසල් වල බරපතල කුසලයේ කරගන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට යනකොට මම අර කියපු ගා නැවත මතක් කරනවා අපි මේ අවස්ථාවේ තියෙන වටිනාකම පෙන්වන්න අඹ හයක් gedihat වෙන අඹ වල්ලක නැට්ටටම ගැහුවා. එහෙම නැත්නම් මෙතෙක් කරපු සීල කුසල් වලට වැඩිය බරපතල මේකේ මුළු කයෙන් මුළු හිතින් මුළු සීලෙන් මුළු සමාධියෙන් මුළු ප්‍රඥාවෙන් මුළු උපාය ඥාණයෙන් මුළු ධර්ම දැනුමෙන් මුළු ශ්‍රද්ධාවෙන් සේරම අප කරපු තැනක් මේ. මොකද කය වෙහල වේ සාහල වුණා මේ වෙලාවේ. දාඩිය දානවා. ඇඟ හෙල්ලෙනවා, හීන් දාඩිය දානවා, අරෙන් නගලනවා, මෙහෙන් නගලනවා මේ කාරියට මේ යකහ යන්න හදන වෙලාව වගේ. ආන්නේ වෙලාව කරාන හිටියොත් මේ සියලුම සලායතනයන්ගේ නියෝජනය වෙන්නේ නාම රූපයක් වශයෙන් පමණයි. මමෙක් වශයෙන්, සතෙක් වශයෙන්, පුද්ගලයෙක් වශයෙන්, ඉත්‍ත්‍යාවක් වශයෙන්, පුරුෂයෙක් වශයෙන් පේන්නේ. මෙතන ඔක්කොම අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා බිඳුවට බැසට පස්සේ පේන්නේ බලන හිතත් පේන රූපෙත් නැත්නම් පේන අරමුණක් තියෙනවා. ඒ අරමුණ සමහරට ගෙවෙමින් පවතිනා වූ ආශ්‍රවස්වස්ය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම ඉන්නවා කියන භාවයේ වෙන්න පුළුවන්. ඉතින් මේ දෙක දැන් අන්තිමටම අඩු කරලා තියෙනවා. අන්නේ අඩු කරපු වෙලාවේදී මේ මේ මේක යම් විදියකින් දැන් සතිය කැඩිලා සමාධිය කැඩුණොත් එක පාට ඇඟ දඟලලා ඇස් දෙක අරපු ගමන් gediya pitima දැන් සතා පේන්න පටන් ගන්නවා. එතකොට ඇහැට රූපත් පේනවා, කනට ශබ්දත් ඇහෙනවා, නාසයට, දිවට, කයට, හිතට විවිධාකාර හිතවිලි එනවා පුවක් කිත්ත ගලේ ගව ගතිමුණ සමාධි කරලා. කරලා යනවායි කියලා කියන්නේ මේ යල්ලා නාම රූප මට්ටමට අඩු කරගත්ත දේ අවිද්‍යාව නිසා නැත්තම් සතිය නැතිවීම නිසා සතාන්තිය නැතිවීම නිසා ආයේ එකපාරටම අපි අර පටන් ගත්ත රූපේ පටන් ගත්ත මමයා පටන් ගත්ත සංඥා පටන් ගත්ත ආයතන සියල්ලම එක පිට බැවෙන්න පටන් ගන්නවා. ඒක ලොකු මැජික් එකක්. ඒක ලොකු අභිඥාවක්. අන්තිමටම නාම රූප වලට අඩු කරපු එක සති සමාධි කඩලා ගියොත් ආයෙත් එක පාරටම ඇඟ රලියනවා ඉන්න බෑ අච්චාරු දැම්මා වගේ ලුණු දෙහි දැම්මා වගේ ඇඟ වද දෙන්න පටන් ගන්නවා ඊට ඉස්සෙල්ලා බලන්න හිතේ චිත්තක්ෂණ ඉස්සෙල්ලා සති සමාධි එකලස් වෙලා තියෙනවා මේක නැති වෙලා හොයාගන්න දැකගන්න දැනගන්න සංඥාවක් ඒකේ සටහනක් ආකාරයක් ලිංගයක් ಉದ್ದೇಶයක් මොකක්වත් නැතර කියලා එතන ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා අපි එකපාරට හයියෙන් හුස්ම ගත්තොත් ඇත් දෙක ඇරියොත් නැගිටලා යන්න ගියොත් අන්න ආයෙ gediya පිටින්ම සලායතන පහළ මෙන්න මේ චිත්තක්ෂණයේදී අපි තේරුම් අරගත්තොත් මේ මේ නාම රූප මට්ටමට නැත්නම් නාම රූප කියලා ඊ타ත්ම තුනී දෙකින් තමයි මේ සලායතනෙ ගොඩ නැගින්නේ කියලා. ඒකට මම හිතනවා බොහොම විප්ලවීය රැඩිකල් වාදී මේ අදහසක් ඇති වෙන්න ඕන කෙනෙකුට මේ දෙකයි මේ බුදුහාමුදුරු කියන්නේ කියලා. නමුත් අටුවාවේ එහෙම නාම රූපච්ඡා මේ සලායතන කියන තැන ඕක නෙවෙයි වෙන්නේ. ඒකෙ පෙන්නන්නේ දරු ගැබේ ලාවට ඇති වෙන කලලේ අන්තිමට මාස 10ක් ඇතුළත වැවිලා ඈකන ජීවනාශේ සහිත කයක් රූපයක් වඩටපත් වෙනවා කියන එකයි හටගත්තු නාම රූපේ විඥානේ බැස ගැනීමෙන් හටගත්තු නාම රූපේ පස්සේ සලායතන සහිත මිනිස්සෙක් වඩටපත් වෙනවා කියලා මාස 10ක කතාවකින් තමයි පෙන්නන්නේ. ඊට පස්සේ මේ සලායතන නිරෝධ වීමක් ගැන හෝ නාම රූප නිරෝධයක් ගැන කතා කරනකොට ඒ භෞතික රූපයට අඳලා කතා කරන්න ගියාම ඒක ටිකක් පහසුතාවකටපත් වෙනවා කොහොමද එතකොට අපි සලායතන නිරෝධයෙන් නිවනක් ගැන කතා කරන්නේ කොහොමද නාම රූප නිරෝධයෙන් නිවනක් ගැන කතා කරන්නේ නම් නාම රූප නිරෝධයක් කරන්න අම්මගේ බඩේදීද ඒ කියන්නේ පරිසන්දියේමද කරන්න වෙන්නේ කියලා. ඒකත් එක විදියක මේ ගොරෝසු විදියට නියෝජනය කරන්න පුළුවන්. එතනින් හටගෙන නාම රූප ඇති වෙනවා. නමුත් Nirodhe පැත්තට දාන්න ඒ නිදර්ශනේ ගන්න බෑ. ඒ වගේම මම පෙන්නපු නිදර්ශනයත් Nirodhe පැත්ත නෙවෙයි මම පෙන්වන්න උත්සාහ කරේ ගොරෝසුවට වැරද්දක් විදියට හිත කරුණා වාගේ, සතිය කරුණා වාගේ, සමාධිය කරුණා වාගේ මොකද වෙන්නේ? එකලස තියා හිටපු එක ගැස්සුනොත් එහෙම ආයෙත් ඇස් දෙක අරලා සම්පූර්ණ අර පුංචි නාම රූපයකින් සලආයතන පහළ වෙන බව දැක ගන්න පුළුවන්. එතකොට ඒ යෝගාවචරය හරියට පශ්චාත්තාප වෙනවා. ලස්සනට කරගෙන හිටිය කවුදෝ කැස්ස කැපු ගමන් සතිය ගන්නවා බලන්න මට වෙච්ච දේ අයියෝ ආයසර සමාධිය කරනවා කියලා චෝදනා කරනවා. ඔත් මේක චිත්‍රයක සම්පූර්ණ පැත්තක් වෙන්න නැහැ. සතියෙන් ඉන්නවා නම් චිත්‍රේ සම්පූර්ණ පැත්තක් පෙන්වන දෙයක්. ඒ වගේම තවත් එකක් කියන්න පුළුවන්. එහෙනම් කැඩුනට ආයසරයක් මුලගෙනලා පටන් ගත්තොත් අතෙන් ආයතර අන්තිම ශියුම්තට යන්න පුළුවන් බහුවේ බත්තව බව පිං පිං ඇති බව එක සැරයක් කරනවට නැති වෙන්නේ. නිසා ආයෙ සැරයක් යෝගාවචරය උත්සාහ කළොත් ආනාපානෙ හිත දාලා එතන නැගිටලා ගිහලා සක්පක් කරලා ඉල වාඩිවුනොත් ආයෙ සැරයක් අතෙන් යන්න පුළුවන්. එහෙම අන්තිමට මනාම රූප මට්ටමට බස්සනවා ආයතනයක් කැඩෙන්න ගන්නවා ආයෙ බස්සනවා ආයෙ කැඩෙන්න ගන්නවා කියනකොට ඒ පුද්ගලයා මෙරි මෙරි උපදිනවා වාගේ. මේකට මම කියන්නේ තිරියක් වෙනවයි කියලා. වයසෙන් ගියත් අන්න මේක නැවත නැවත කරන්න පුළුවන් නම් ඒ ඇත්තන්ගේ තමන් ජීවිතයේ අලුතෙන් අවස්ථාවක් ලැබුණා වෙනවා. හරියට අපි මේ හම්බ වෙච්ච ළමයා පුංචි කරලා පුංචි කරලා ආයෙ බොක්ක ඇතුළට ගිහිල්ලා අම්මගේ පොඩි නිකන් සාමාන්‍ය කලල රූපයක් වඩටපත් වුණා වගේ ගොරෝසුට පටන් ගත්ත ආනාපානිය ගෙවම් කරන ගෙවම් කරන ඇතුළට ඇතුළට යනකොට අපි ඉන්නේ හරියටම උන්චිලා වේගයෙන් පැදෙවක නතර වෙලා උන්චිලා නතර වෙන්න ඕන්න මෙන්න කියන වෙලාවේ ඇත් එක වහගෙන හිටියොත් අපිට දැනෙනවා වගේ මොකද්ද ලාවට යාන්තමට ඒක හිතේ හොල්මනත දන්නෙත් නෑ කයේකත දන්නෙත් නෑ ආස්වාස් ප්‍රසවාසයේ දන්නෙත් නෑ දැනගන්න පුළුවන් අන්න එතන ඊ타මත්ව සංසුද්ධි ඊ타මත්ව සූක්ෂමව හිත නඩත්තු කරනවා නම් අපිට දැනගන්න පුළුවන් දැන් මේක සලායතන කියන නමට ගැලපෙනවට වැඩිය නාම රූප කියන නමට ගැලපෙනවා අන්නේ මට්ටමේ පවත්නවායි කියලා කියන්නේ ඒක ඕන වෙලාවක ගැස්සිච්ච ගමන් ආයේ සමාධි සතිය කැඩලා සලායතන බාටපත් වෙන්න පුළුවන්. ආය හැබැයි යතෙන්ට අර සිවුත්තන්ට යන්න දිග ගමනක් යන්න ඕන. ඉතින් යම් වෙලාවක අපි මේ භාවනාවේ gediy ගැහුවා කියලා හෝ බත් කන්න හෝ මොකක් හරි කියලා. අච්චර සිවුමෙත් වෙලා නැගිට්ටොත් වෙන්නේ ආය මුලක ඉඳලා අරක සුද්ධ කරන සුද්ධ කරන යන්න. ඉතින් ඒක දහස්වර මේ වෙනකොටත් වෙලා තියෙනවා. නමුත් දවසක අපි කරගෙන කරගෙන යනකොට මේ හොදෝ තමඩේ දෙමිල්ලේ තියෙන ආදීනවේ තේරුණාට පස්සේ මිච්ඡර සියුම් කරගත්ත දේ ඉදිරියට ගෙන යන්න ඉදිරියට ගෙන යන්න තියෙන වීරිය නැත්නම් අපි කියන වීර්ය චෛතසිකය එවනතම් සති චෛතසිකය සමාධි චෛතසිකය සද්ධා චෛතසිකය ප්‍රඥා චෛතසිකය එහෙම 아무තු පන්නරයක් තියන්න වෙනවා එතනදී දැන් මෙතනදී පාවා දුන්නොත් එන්නේ ආය මොලක ඉඳලා එන්න වෙනවා. ඒක නිසා දැන් කැඩියම් කැඩෙන එකත් මම හොඳට බලන ඉන්නවා මේ තුනී කරගත්ත නාම රූපයකින් ආය කොහොමද මේ gediya pitin තියෙන සලායතන හිතයක්. ඒක ගියයි කියලා හිස්ති දහානියක් කරලා මම ආය ගිනිනවා. ආය කැඩෙනවා. ආය ගේනවා. ආය කැඩෙනවා. ආන්‍යම කර කර කර කර ඉන්නකොට ඒ පුද්ගලයාට ඇති වෙන ඒ අත්දැකීම් ඒ බේරිච්ච ගතිය කවදාකවත් මේ ලෝකේ මොනම විශේෂකින්වත් මෙච්චර මේ අන්ත දෙකට යන්නේ මෙච්චර සූක්ෂම තැන් වලට යන්නේ ආහන එක කර කර කර කර ඉන්නකොට එයා සතිය කැඩීම නැත්නම් සද්ධාව සුනුසුනු වීමත් වීරිය සුනුසුනු වීමත් සතිය කැඩීම සමාධිය නැතිවීමත් ප්‍රඥාව නැතිවීමත් මේ බෙහෙතට අවශ්‍ය කතායට අවශ්‍ය කොටහක් බව තේරුම් ගන්න මෙම තුනී වෙලා නාම රූප தත්වෙට මම කියන නාම රූප කියන වචනේ මෙතන පාවිච්චි කරනවා. එතෙන්ද ගියාට පස්සේ ආයෙ මේ කැඩලා යන්නේ කේදී කලබල වෙන්නේ නැතුව බලලා නැත්නම් බලලා කලබල වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් එතකොට අර ඉන්ද්‍රිය මට්ටමේ තිබුණු සද්ධා විරිය සති සමාධි මට්ටා ප්‍රඥා බල මට්ටමට යනවා. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ අස්සද්දේන කම්පතිටි සද්ධා බල. අපි මෙහෙම ඉන්නකොට එක පාරට නින්දර වැටෙනවා. එහෙම නැත්නම් ඇස් දෙක ඇරෙනවා. නැත්නම් ආයෙ හුස්ම ගන්න. ඕන්න ගත්ත ගමන් අර තිබුණ එකලස් නැති වෙලා අපි ආයෙ ගොරෝසු තැනට ගියාට පස්සේ තමන්ම තමන්ට දෙස් දී ගන්නවා. මට දැන් තිබුණු සද්දාව කඩලා ගියයි කියලා. සාරිපුත්‍ර සඳහන් කරනවා මෙතෙන් දෙනකන් සද්දාව හැදුවේ උඹ නම් මේ කැඩුනේ උඹේම ප්‍රයත්නයක වැරද්දකින් නම් ඒක සද්ධා බලයක් බවට පත් කරන කෙනෙක් කැඩුනයි කියලා හිත නරක කරගන්න එපා. මොකද කැඩෙන ස්වභාවය දැකීම මේ ආධ්‍යාත්මික ගමනට ඉතාමත්ම වැදගත් දෙයක්. තාම සද්ධාවෙන් කාන්දමක් අල්ලගෙන ඉන්නා වගේ අල්ලගෙන ඉඳලා එක පාට එක විහිරිච්ච ගමන් අංක ගැස්සිලා ආයශරය ගොරෝසු ආස්වාස් ප්‍රසාසයට නැත්නම් ආස්වාස් දැනෙන මට්ටමට යනවා. নানা ආකාර දේවල් කරනවා. ඒ වගේම වීරියත් සමහර වෙලාවල් වලට විසිරියක්. විසිරී ගියාට විසිරී යනවා කියලා තැවුනොත් නැවත සකස් කිරීමේ වැඩපිළිවෙලට බාධා වෙන නිසා විසිරී යන එක වීර්යයේ හැටි තමයි විසිරී ගියාට හිත කම්පන කරන්න ඉන්න පුළුවන් නම් කුසීතේන කම්පතේති විරිය බලං කියලා කියනවා කුසීතකමක් ඇවිල්ලා හිත නින්දර වැටෙනවා එහෙම නැත්නම් චහ මම මෙච්චර දුර දිගෙනිච්ච දැම්මට මේක පවත්වා ගන්න බැරි වුණානේ කියලා හිත ගැස්සුනාට පස්සේ දෙස් දෙනවා. ඒක ඕනේ නැහැ. අපිට කරන්න තියෙන්නේ මේක තුනී වෙලා තියලා ගැස්සිලා මේ සම්පූර්ණ gediya පිටින් පේන්න පටන් ගන්න එකත් මේ චිත්‍රයට අවශ්‍ය කරන දෙයක්. ඒකම පමාදේන කම්පතිති සති බලං සතියේ ඉඳලා එක පාට මේ සති ගැසිලා යනවා හෝ නැගිටලා යන්න ඉතින්. ඒකාකාරී නිතිමත ගතිය කම්මැලි ගතිය නැගිටලා යනවා. නැගිටලා යන්න ඇද්ද කරපු ගමන් ආයෙ ලෝකයක් නැවෙනවා. එතෙන්දී අපරාධ මගේ සත්‍ය කරනවා කියලා පශ්චාත්තාප වෙනව වෙනුවට පශ්චාත්තාප නොවීමට ඇති හැකියාව බලන්න උත්සාහ කළොත් ඒ උපේක්ෂාව පිළිබඳ වැදගත් පියවරක් වෙනවා ඉස්සරහට. නොසලෙන ගතිය. පමාදේ නකම්පති පමාද කියන්නේ සතිය නැති තැන. පමාදයට වැටුණා කම්පා වෙන්නේ. ඉතින් චිත්ත ඒකාග්‍රතාවයත් වික්ෂිප්ත වෙලා යනවා. වික්ෂිප්තේන කම්පතිති සමාධි බලං කියලා කියන්නේ හිත හොඳට ඉදිච්ච පුවක් හිටක් කරන හිඳ ගලක දෑත බදලා ගැහුවොත් ඔබ දහහතේ කරලා වෙන පුවක් හිට ගලේ ගැහුවා වගේ කියලා කියනවා. මේ වගේ කැඩලා යන වෙලාවක් එනවා. ඒක පාට හොඳට පුලි වෙලා තිබුණ මීමැසි පොතියේ දුමක් අහපු ගා හුම් ගාලා ඔක්කොම විසිරෙනවා. ඒ වගේ හිත විසිරෙනවා. මේක විසිරුණාට කම්පා විය යුතුයම නැත. ඒ විසිරලා තියදී කම්පා නොවී ඉන්න පුළුවන් නම් ඒක මේ හදන සමාධියක් නෙවෙයි කැඩෙන සමාධියට කම්පා නොවීම කියලා කියන්නේ සමාධි බලය කියලා සඳහන් කරලා තියෙනවා. මේක මම හිතනවා කවදාකවත් සමාධිය ගැන සමත සමාධිය ඉන්නේ කෙනෙකුට මේ වචනේ කිව්වොත් පිළිගන්නේ නැහැ. හැම වෙලාවෙම සමත සමාධිය කියලා කියන්නේ මේක මීමැස්ස එක තැන් කරන එක. එහෙම නැත්නම් විසිරිච්ච අලු ටිකක් නැත්නම් අලු පිටි ටිකක් අක්කලා පිටි ටිකක් පැණි දාලා ගුලි කරන එකටයි සමාධිය කියන්නේ. මේක නැවතත් අලු පිටි බැදි පිටි බාටපත්ලා විසිරියන හැටි දකින්නකොට අර එකතු වෙච්ච මීමැසි පොතිය රුංගල ඇවිසිලා දකින්නකොට ඒකේ ජොලියක් තියෙනවා ඒක කියන්නේ සමාධි බලය කියලා එනම් ප්‍රඥාවක් තියෙනවා තමයි තේරෙනවා අයියෝ ඊයේත් මම මෙතෙන්ට ඇවිල්ලා වටනවා අදත් ඇවිල්ලා වටනවා දැන් මම මොකද කරන්නේ කියලා මේ කුකුස් පහල කරනවා හිත පඬිතකම් කරන්න ආවා එතකොට තේරුම් අරගන්න ඕනේ මේක තමයි මේ මෝහයේ වැඩපිළිවෙල කමන්නේ නැහැ දෙයක් නැහැ ගාලල්ලා කියලා කියන්නේ අපි දෘෂ්ටිනේ. ගාලල්ලා. එච්චරයි. ඒ දේ දන්නේ නැත්නම් කවදාක සමාධි ප්‍රඥාට ගොඩ වෙන්න බෑ. සමත භාවනා විපස්සනා භාවට යන්න බෑ. ඒ නිසා මේ හැදෙන එක වගේම කැඩෙන එක අත්‍යවශ්‍යයි කියන්නේ තේරුම් ගන්න ඕනේ පොඩි ළමයෙක් නැගිටිනකොට අර බිම වැටෙන එකෙන් තමයි කොඳු යට පෙළ හරියන්නේ. හරියන්නේ. අද අම්මලා පොඩියෙකුට වැටෙන්න දෙන්නේ නැහැ. දඬුවටක් ගහලා දෙන්නේ නැහැ, වැටෙන්න දෙන්නේ නැහැ. ඌට හතර වටෙන් කොටු ගහලා ඒක ඊටබන්ද වගේ නැගිටලා හදනවා. ඉතින් කොන්ද ඉස්සර ලොකු වෙච්ච ගමන් මොනවාද වෙච්ච ගමන් යට කරලා යනවා. පොඩි කාලේ ඉස්සර අපි ලොකු අපච්චි ඉන්න කාලේ කියනවා මහ දෙන්න මේ හේනට යනකොට වංගෙට ඉඳලා බැඳලා යනවා. එන්නකම් කකුල් දෙක පොළවේ ගහලා ගහලා ගහලා කෑ ගහලා කකුල් පිළුම පැලිලා. මේ කවුරක් කන්නේ කෑ ගැවුවා නම් බකෑ ගන්න. කටහයි වෙන්නේ එහෙම කෑ ගන්න ඕනේ කියන. ඒකෙන් තමයි පොඩි කාලේ ඉඳලා මේ දරුවෝ දරුවෝ බාටපත් වෙන නිකම් මේ උලම්බෝල බාට. එහෙම නැත්නම් සරුංගල් වගේ මොන්ඩිසෝරියන් ළමයි දකින්නකොට මට හිතෙන්නේ සරුංගල් වගේ නැත්නම් මෙතක් කූඩු වගේ ඉටිබන්දමක් ගහලා එල්ලුවා නම් টොප් එකට තියෙයි කියලා මට හිතෙනවා. අපි යනකොට ඉස්කෝලේ යනකොට යටට ඇන්දොත් උඩට නෑ උඩට ඇන්දොත් යටට නෑ. ඉස්කෝලේ ගියා හෙල්ලම් කරලා ආවා. දැන් එහෙම නෙවෙයි අම්මා කියලා ගණේලෙන් බලාගෙන ඉන්නවා ළමයා තියා. ඉතින් ඕකට කිසියම් දෙයක හැදෙන්නේ නැහැ මේ හිත පතුරු ගහ ගහ හදනවලු පොළවේ ගහ ගහ හදනවලු මොකද එහෙම නැත්තම් මරණ මොහොතේදී යමපල්ලෙවල උඩ වැඩි වදයක් දෙනවා ඒ නිසා මේ හොඳට ගෙවිච්ච වෙලාවේදී තත්විච්ච සමාධිය කඩලා බලච්චාවයි කඩලා බලච්ච එක ආය හදාගත්තා ආය ඒකෙන්නේ අපි මේ අයනුවාන ඉගෙන ගන්න එහෙම නැත්නම් මේ හදාගත්ත සමාධියට හදාගත්ත සතියට හදාගත්ත වීර්යයට ප්‍රඥාවට අගය කරන්න පටන් අරගත්තොත් ඔය අපි හදාගත්ත දරුවෝ වගේ දුකටම පිට වෙනවා. ඒකකින්වත් අපිට ඇති සරණක් නෑ. අපිට තියෙන එකම සරණ තමයි ඒ නීවරණ ධර්ම ගෙවම් කරලා, ඊවර ධර්ම දීලා දාලා අපි ගන්නවා ඒ වෙනුවට සද්ධා විරිය රාජි සමාධි කියලා මේ ධර්ම ටික එනවා. නීවරණ ගෙවක් කිරීමෙන් ලැබෙන ඉන්ද්‍රිය ධර්ම කියලා. ඒ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම පාඩපත් කරන්නේ උන්ට තනියම නැගිටිට උගන්වනවා. වැටෙනකොට නැගිටිනකොට ගන්නවා. වැටෙන්නේ. වැටෙන නැගිටිනවා. නැගිටිනකොට නැගිටිනකොට නැගිටිනකොට ඒ ඇති වෙලා නැති වෙනකොටත් නැති වෙලා ඇති වෙනකොටත් එන්නේ ඒ සංසිද්ධිය දිහා මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා බලන්න ඉන්නකොට හොඳට එක විදිහකට තේරුම් ගන්න පුළුවන් මේ සලායතන ගිවං කරන්න ඉස්සර වෙලා සලායතන ගෙවෙන්න ඉස්සලා මේක නාම රූප කියන මට්ටමට පුංචි වෙලා තුනී වෙලා සියුම් තත්ත්වයටපත් වුනොත් තමයි නිරෝධයක් වෙන්නේ. යම් විදිහකට ඒකේ නිරෝධය වෙන්නේ නැති ගොරෝසු පැත්තට આવොත් චක්‍රූප බොහෝම ශීක්‍රයෙන් සලායතන වලටපත් වීම තමයි අපි සතිය කඩුණයි කියලා කියන්නේ. සමාධිය කඩුණයි කියලා කියන්නේ. ප්‍රඥාව නැති උනායි කියලා කියන්නේ. ශ්‍රද්ධාව නැති උනායි කියලා කියන්නේ. වීර්යය නැති උනායි කියලා. මේ දෙකම තියෙනවා. ආන්නෙම කරගෙන කරගෙන කරගෙන යනකොට අපිට තේරෙනවා මේ දෙක එකම එක්කනාගේ මායන් දෙකක් මිසක් මායා දෙකක් මිසක් ඇත්තට අරගෙන ඉන්නකොට නම් අපිට මේ කටබඩ තේරම පේනවා. gediya pitima පේනවා. ඇත්තට වහගෙන සමාධිමත් වෙගෙන මේ ඔක්කොම මොකද්දෝ නිකන් රතු හාල් ටිකක් වතුරට දාලා තඹකට තඹගෙන යනකොට හැඳි ගෑවිලා කැඳ බවටපත් වෙනවා. අර ඇටම තමයි අර හාල්ම තමයි කැඳ බවටපත් වුණාට වෙනම ස්වරූපයක් බවටපත් වෙනවා. ඒකට අර නාම රූප මට්ටමට මුළු මුට්ටිය පුරාම ඒකාකාරී කලාපයක් බවටපත් වෙනවා කැඳ. ඉසලන්න මේ හාල් මේ වතුර කියලා පෙන්වන්න බලවන්නේ. හැඳි ගෑවිච්ච ගතියක් තමයි තියෙන්නේ ඔය ආස්වාද ප්‍රසවාස ගෙවිගෙන යනකොට ගෙවම් කරගෙන යනකොට. ඒ නිසා එතනදී ඒ ගෙවිච්ච නැත්නම් හැඳි ගෑවිලා ඇතිවෙච්ච ඒ නාම රූප කොටස් තවදුරටත් ගෙවම් කරන නැත්නම් නිරුද්ධ කරන වැඩපිළිවෙලකට අපිට යෙදෙන්න නම් අපිට ලක්ෂ වාරයක් කරන්න වෙයි. එතෙන් යනවා ආයෙ කැඩෙනවා, ආයෙ ගේනවා, ආයෙ කැඩෙනවා. මේක දිගට දිගට කරලා ගෙවම් කිරීමේ වැඩපිළිවෙල. ඉතින් ඒක කියන්නේ නාම රූප නිරෝධය කියලා. මේකදී මේ සුසීම ශාසින් අහනවා සරුවචනාංශේ සුසීම මේ නාම සලායතන ඇතුලේ නාම රූප වලින් කියලා ඔබට පේනවද දැක ගන්න කැමතිද එහෙම දර්ශනයක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් නාම රූප ගෙවන් කෙරුවොත් සලායතන ගෙවන් කරන්න පුළුවන් කියන කොමට දර්ශනයක් ගන්න පුළුවන්ද පුළුවන් කියන. ඉතින් ඒ ඒක මේ බුදුහාමුදුරුවෝ නිසෙමගෙන් අහුවා වගේ දේවතාවෙක් ඇවිල්ලා බුදුහාමරගෙන් අහනවා මේ ජටා සූත්‍රයේදී අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතෝ පජා තන්තං ගෝචම ගෝතම පුච්ඡාමි කෝයි මං විජටේ ජටා ඒ దేవතාව ආවිලා අහනවා බුදුහාමුදුරන්ගෙන් ගෞතමෙනි මේ අන්තෝ ජටා බහි ජට මේක ඇතුලේ දිගින් දිගට ගැටවැට ඒකේදී බාහිර මිනිසුත් එක්ක සමාජයත් එක්ක පරිසරයත් එක්ක අපි පටලවිලි ඇති කරගන්නවා බාහිරත් ගැට ජටාය ජටිතෝ පජා මේ මනුස්ස జాතිය ගැටෙන් ගැටටපත් වෙලා තද වෙලා ඉන්න જાතියක්. කිසිම එකක ගැළවමක් නැහැ. එන්නේ එන්නේ එන්නේ තද වෙන ගතියයි තියෙන්නේ ජටාය ජටිතෝ. ගැටවලින් ගැට වැදිච්ච පජාවක්. තන්තං ගෝතම පුච්චාම මම ගෝතපෙන්නාංශගේ මේ දේ විමසනවා කොයි මං ජටේකටන් කෙසේනම් නැත්තම් කවරෙක්නම් මේ ගැට ලියලා දායි කියලා. ඉතින් ඒකට බුදුහාම දීපු ගාථා තුනෙන් පළවෙනි එක තමයි ඔය ශීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤාච භාවයන් ආතාපි නිපකෝ බික්ඛු සෝ ඉමං විජතේ ජට හොඳ ශීලයක පිළිතලා නරෝ මිනිස්සේ සපඤ්ඤෝ උප්පත්ති ප්‍රඥාව ඇති නිපක ප්‍රඥාව ඇති නරේ මිනිස්සේ ශීලයක පිළිතලා චිත්තම් පඤ්ඤාච භාවය චිත්ත භාවනාවත් ප්‍රඥා භාවනාවත් කරනවා සමාධි ප්‍රඥා වර්ධන ශීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤාච භාවයන් ආතාපි මේ භාවනා කරනකොට කෙලස් තවන වීර්ය නොනිමෙන විදියට ආතාපි නිපක විෂයෙහි ශිල්පීය ඥානෙ කරගෙන කරගෙන යනකොට එතෙන් දෙතෙන්ද තන් වැසිනුමන නෝන කියලා කියලා තනට අවශ්‍ය නෝන ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන්නේ ඒක සහජ ප්‍රඥාවේ විනාශ එකක්. අර නොනිමෙන වීර්යයෙන් ඒ සහජ ප්‍රඥාව ලබා ගැනීමට කටයුතු කරනවා නම් ආතාපිනේකෝ බික්කු සෝයිමං විජිතේකට. යාට පුළුවන් ඒ වික්ෂුවට පුළුවන් මේක ගෙවන්න. ඊට පස්සේ ඒක ਸਰවචනාංශයේ දෙවෙනි ගාතාවකුත් තුන්වෙනි ගාතාවකුත් ඒක නැවත නැවත සඳහන් කරනවා. ඒ කියන්නේ අර ගැටලිහිමේ ක්‍රමවේදය එහෙම නැත්නම් ඒවට කියන්නේ දේශනා විලාස කියලා යත්තනාමංච රූපච්ච අසේසම් උපරජ්ජති එත්තතේ එත්ත රූපං පටිගං රූප සංඥාච එත්තතේ චිච්චති ජටා යම් තැනක ඒ දේවතාවට කියනවා නාමංච රූපංච අර ගිවං කරලා සිවුම් කරගත්ත නාම රූප යත්ත යම් තැනක ඒ නාම රූපයන් යත්ත නාමංච රූපච්ච අශේෂං උපරිජ්ජති ඉතිරිවක් නොතබා උපරුජ්ජනේ කරයිද ගෙවා දමයිද? අර අපි පළවෙනි වශයෙන් සඳහන් කරේ ආනාපානීය සංසිඳවාගෙන කාය ප්‍රසාද කාය ප්‍රසාද නෙවෙයි කාය සංස්කාර සංසිඳවාගෙන යනකොට අපි ඒ සෑහෙන අභියෝගයකට මුහුණ දෙනවා. එතන අශේෂ නිරුද්ධයක් වෙන්නේ නැහැ. හැබැයි බර ගානක් උදැල්ලෙන් අයින් කරන්න පුළුවන් හරි අයින් කරනවා. ඊට පස්සේ දැන් කන් හැන්දෙන් හරි අයින් කරන්න තියෙනවා කියලා. යන්නේ සුද්ධ කිරීමක් දිගට කරගෙන යනවා නම් වෙන විදිහට කියනවා නම් පස්සම්බය කාය සංඛාරක් කියන தત્ත්වයේ ඉක්මවලා ඊ ගාවට මතුවෙන්න පුළුවන් සංඥා හෝ වේදනා කොයි දෙයක් මහල වුණත් ඒක මම නුවණින් යුක්තව ගෙවම් කරන්න ඕනේ බර හරි ඉවරයි දැන් ඊටත් ගෙවම් කරන්න ඕනේ කියලා අශේෂ නිරුද්ධයක් <clears throat> උපරුජ්ජනේ කියලා කියනවා ගෙවා දැමීමක් කරනවා නම් පටිගං රූප සංඥාච ඒ වෙලාවට ඒ පුද්ගලයාට රූප ධර්මයන් අවිල්ලා වැදෙන ගතිය ස්පර්ශයේ තියෙන නාමකය පිළිබඳ පටික සංඥාවත් රූපකය පිළිබඳ තියෙන අදිවචන සම්පස්සයක් කියලා මේ ඒ වෙලාවේදී ගොරෝසුටයිල හැප්පෙන දෙයක් නැහැ. නමුත් චින්තාමේ වශයෙන් එහෙම නැත්නම් මනෝබුබ්බංගක වශයෙන් මනෝසෙට්ට වශයෙන් මනෝමය වශයෙන් අර එළිය ඇස් දෙකෙන් දකින දේවල් අර වෙලාවට හිතෙන් ගෙන්නලා පෙන මේ මවාපෑම් රාශියක් කරනවා වේදනාව වශයෙන් විදීම් රාශියක් අඟට ගෙනලා පෙන්නනවා සමහරලාට සහැල්ලු ගති බර ගති පාවෙන ගති පොළවේ ගිල්ලන ගති පෙන්වන්න පටන් ගන්නවා සංඥා වශයෙන් කදාකවත් මතක නැති දේවල් ගෙනලා අතාරිනවා නෑදෑයෝ මැරිච්ච කට්ටිය බලන්න හිටපු දේවල් ගෙනලා අතාරිනවා ඊට පස්සේ සංස්කාර වශයෙන් නොකරපු දේවල් සහ කරන්න තියෙන දේවල් පිළිබඳව ව්‍යාපෘත වෙනවා. ඊපස්සේම හීනෙක මට්ටමක යනවා. මනෝමූලක මට්ටමකට යනවා. අන්නේ මට්ටමට යනකොට මෙවුව මේ රූපෙම නෙවෙයි රූපේ හේවණලි ටිකක් දැන් මේ පෙන්වන්නේ කියලා. ඒ චිත්ත සංස්කාර දැනගෙන මේක සුබද අසුබද මගේද උඹේද කියන තේරිලි බේරිලි නැතුව ඒවා ගිවං කරන ආදාසෙ නැත්නම් මේ වගේ ගෙවි යන පැත්ත බලාගෙන කටයුතු කරන පටන් අරගත්තොත් නාමකය පිළිබඳ පටික සම්පස්සයත් රූප ධර්ම පිළිබඳ වැටව ආදිවචන සම්පස්සයත් කියන මේ වගේ හේවණලි ටිකත් ගෙවුවොත් එතන සංසාර නිරුද්ධය එහෙම නැත්නම් මේ වටවලල යෑමේදී මේ පුරුක කඩා දැමීම සිදු කරන්න පුළුවන් කියලා ඒකෙදී සර්වඥාන්සේ සඳහන් කරනවා. ඒක නිසා අර ජාති ජරා මරණ මට්ටමේදී කඩා ගන්න කොහොමඩක්වත් බෑනේ ඒක අනිවාර්යයෙන්ම අපිට සිද්ධ වෙනවා කඩනවා නම් කඩන්න තියෙන්නේ ජරා මට්ටමේ නෙවෙයි ජාති මට්ටමේදී ජාති මට්ටමේදී කඩන්න බැරි නම් තමයි අපිට භව මට්ටම භවයේ බැරි නම් තමයි උපාදාන උපාදාන බැරි නම් තණ්හා තණ්හා බැරි නම් වේදනා වේදනා බැරි නම් ස්පර්ශය ස්පර්ශ බැරි නම් සලආයතන සලආයතන බැරි නම් මේ කියන විදිහට නාම රූප මට්ටම හෝ ඒ සෑම තැනකදීම ඒ පුරුකේ ඒ ජංගල් පුරුකේ දුර්ලතන පල්ලා කඩලා දැම්මොත් ඒ වලේ කඩලා. ඒක නිසා නාම රූප මට්ටමේ කැඩිල්ල නම් තේරුම් ගන්න එක අමාරුයි. මොකද ඊටාම සූක්ෂම නිබ්බාන පටිසංයුක්ත ධර්ම වලින් තමයි මේක විස්තර කරන්න පුළුවන්. නමුත් පුරුක ඔක්කොම එක හා සමානයි. ඒක කිසිම දෙයක් නැති නිසා අපි භාවනා කරලා සමාධිමත් වුණාට පස්සේ සිද්ධ වෙන්නේ අපේ ඊට ඒ විදිහට නාම රූප දෙකට අඩු කරලා පෙන්නනවා. ඉතින් මේ අඩු කරලා පෙන්නකොට මමයා මම මගේ කියාගත්ත ඒ ලිංග ආකාර උද්දේශ ගෙවි ගෙවි යනවා. ඒ වගේම ඒ පටිගියත් රූප සංඥාවත් වශයෙන් පේන දේවල් වලට කවදාකවත් මේ ආස කරන්න හිතෙන්නේ ආස කරන දෙයක් නෑ ඒ වගේ වගේ තියෙන හේවණැල්ල විතරයි. ඉතින් ඒ නිසා මාන්නයක් ඇති කරන්න දෙයක්වත් නැහැ. ඒකට තණ්හා මාන දිට්ඨිය වල තියෙන తත්වය අඩුයි. එකම දෝෂයයි තියෙන්නේ කම්මැලිකම තමයි. නීරසකම එනත යටින් වැඩ කරන ද්වේෂ අනුසය වැඩ කරනවා මෙතනදී. ඉතින් මේක තියෙන වෙලාවේදී මේ ද්වේෂ අනුසය ඇවිල්ලා නීරසකම කම්මැලිකම වශයෙන් වැඩ කරන වෙලාවේදී බාහිර එකිනෙක අතර ගැටුම් වල වැඩිවීමක් වෙන්න ඉඩ තියෙනවා. නුරුස්නා ගනි වල වැඩිවීමක් වෙනවා. අනුගේ දොස් දැකීමේ වැඩිවීමක් වෙනවා. ඒ වගේම Taman තමන් විවේචනය කරන එකේ වැඩිවීමක් වෙනවා. ඒ වගේම සියල්ල හරියටම විවස්ථාව හැටියට අකුරට වෙන්න ඕනෑ කියන gati වගයක් එනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් බලනකොට ඒ සංවේදී භාවය වැඩිකම නිසා ඒ පුද්ගලයා අනු විනිශ්චය කරන විනිශ්චයකාරයෙක් බවට එහෙම නැත්නම් අනු තීඳු කරන විධායකයෙක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේක නිසා සමහරලාට ඒ පිටමෙත් වෙනවා ගැටුමක් එන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක හෝ ඇතුළතින් එන මේ කම්මැලිකම නීරසකම එහෙම නැත්නම් මේ නුරුස්නා ගති සේරටම යට වැඩ කරන්නේ පටිඝානෝසය. ද්වේෂයේ මල්ලි. ද්වේෂයේ යට හේවණල්ල. ඉතින් ඒක දැක ගන්නවා කියන එක ඥානයට ඉතාමත්ම සම්බන්ධයි. අද මේ බාහිර ලෝකයේ තියෙන සෑම දැනුමක් අවිලා තියෙන පටිගේ. ද්වේෂය නිසා. එනිසා මේ පටිගේ තත්ත්වන පටිගේ කියලා අතන කතා කරුවේ නම් ගැටුම. නමුත් පටිගේ කියලා සඳහන් කරන ද්වේෂය ඥානයක් කියන දෙන්න මේ එකම අම්මගේ නියුන් දරුවෝ දෙන්නා වගේ. අපිට යමක් නිර්මාණය කිරීමේ ශක්තිය එන්නෙම ද්වේෂය නිසා. මේ තියෙන දේ හොඳ නැති නිසා. මේ තියෙන දේ හොඳ නම් අපිට අලුතෙන් නිර්මාණ කරන්න ඕන කමක් නැහැ. ප්‍රගතියක් අවශ්‍ය කරන්නේ නැහැ. අපි බොහොම සන්තෝෂයෙන් පිරිච්ච ගතියක් ඇති කරනවා. යම් අඩුවක් ඇති වෙලා නම් තුක් නොදකින් කිව්වනම් ඒ වෙනුවට අපි දෙයක් හොයනවා. ඒ නිසා දෙවෙනි ලෝක යුද්ධයේදී හිට්ලර්ගේ කාලේ විතර හොයාගත්තේ නැහැ කවදාකවත් දේවල් අපි තාම පාවිච්චි කරන්නේ ඒ මරුමුස් යුද නිෂ්පාදන තමයි මේ අද නවීන විද්‍යාව කියලා තේරුම් ගන්න තියෙන්නේ. හැම නිය අලුත් දෙයක් නිෂ්පාදනය කරන්නේ ඒ ද්වේෂය නිසා. යම් තැනකේ ද්වේෂයේ ගෙවම් කරලා දැම්මනම් ගෙවුනා නම් ඊට පස්සේ ඒ පුද්ගලයා ඉන්නේ ලද දෙයින් සතුටු වෙන පිරිච්ච ගතිය. ඒක නිසා අරේන තරහ නැත්නම් තරහ පදනම් කරගත් අපි කියමු ද්වේෂ අනුසයෙන් පෝෂණය ලබන අර නුරුස්නා ගතිය, අර කම්මැලි ගතිය, අර ඒකාකාරී ගතිය, අර බය උපදවන ගතිය, කොන් වෙච්ච ගතිය, තනි වෙච්ච ගතිය යම් වෙලාවක ඥානපදනකට හැරුණා නම් ඒකට නිබ්බිදා ඥාන කියලා කියනවා. හැරෙන්නේ නැති තාක්කල් ඒක නාස්තිකයි. නින්දට වටනවා. තරහ උපදවනවා, නීරස කරනවා, නිබ්බිදාවටපත් කරගන්නවා. එතකොට බාහිර යයිකමුත් <clears throat> දොස් දකින්න බාහිර අය මෙයාගේ දොස් දකින්න අන්න මේ අවස්ථාවේදී ඒ යෝගාවචරයා කාමභෝගී නතර හිටියොත් අපහසුකටපත් වෙනවා. ඒක හරියට කියනවා නම් කෙල්ලෙක් දීලා දුන්නාට පස්සේ ඒ පළවෙනි දරුවා බඩට වුණාට පස්සේ ඒ කෙල්ල නැත්තම් නැවත අම්මා ගාවට යනවා. එයාට තේරෙන්නේ නැහැ මේ දරුගබක් රැගෙන කරන හැටි පුරුෂයාට තේරෙන්නේ නැහැ. ඒ නිසා හොඳම වැඩේ තමයි අරසා කරන එක. ඔන්නොතෙන්න තමයි ඒ නැවත අම්මලා ගාවට යන එක තමයි ඒ වගේ තැනට තමයි භාවනා මධ්‍යස්ථාන කියන්නේ. භාවනා මධ්‍යස්ථානයේ අපි කරන්නේ ඒ දරු ගැබ ඇත වුණාට පස්සේ ගෙනල්ලා ඒ කිරිමවරුගේ අරසාව යර්ථේ එයාට අවශ්‍ය පහසුකම් ටික සලසලා දෙන්න. ඒ නිසා මේ වෙලාව තීරණාත්මකයි. දරුවගේටත් තීරණාත්මකයි මාවටත් තීරණාත්මකයි. ඒ නිසා මේ වෙලාවේදී අපි ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. මෙතෙක් කල මේ නිබ්බාන පරිසංයුත්ත මේ ගම්භීර දේශනාවල කියන ක්‍රියාත්මක භාවය එනකොට බුද්ධජනනාංශය දන්නවා ඒක ඒ කාම ලෝකයේ මේකට පහසුකම් නැහැ. මේ තියෙනවන බොහොම සීමිතයි. ඒක නිසා ඒ වෙලාවට ඒ පුද්ගලයාට හරියට අර පුංචි ශමනල පිටරයක් ලොකු වෙලා දලබුවෙක් කැවිලා කාලා කාලා කාලා ඒක අවස්ථාවක කෝෂගත වෙනවනේ. කෝෂගත වෙන්නේ පණුවේ එළිය කෙන්නේ ලස්සන සලබේ. කෝෂය ඇතුළට ගියාට පස්සේ හුස්ම ගන්නවත් නැහැ, කන්නෙත් නැහැ, මොකක්වත් නැහැ. ඒ කෝෂයට යන එක නෙවෙයි ඒක. අනිත් වගේ තමයි මේ අවස්ථාවට යම් කිසි කෙනෙක්පත් වුණා නම් ඒ කාලය ඇතුළත මේ සලායතනෙන්ගෙන් අඩු කරලා නාම රූප මට්ටමට එනකොට එයාට රූප බලන්න, සද්ද අහන්න, ගඳ බලන්න, රස බලන්න, පහස ලබන්න හිතන්න ගියොත් අරක සේරම කල්යන. ඒ නිසා මේ தത്വෙදී හේමම ඒ පරිණාමේ නැත්නම් රූපාන්තරණේ සිදු වෙනකන් දිගටම ඒ විචල්්‍ය සාධකයන් තහවුරු වෙනවා ස්ථිර කරගන්න. ස්ථිර කළා මේ පරිශ්‍රණය කෙරෙන්න ආරම්භ කෙරෙලා දවසකයේ නාම රූප මට්ටමලත් අඩු කරලා අඹ ගෙඩි 6ම තියෙන වල්ලේ නැට්ටටම ගහලා ඔක්කොම කඩන වැටුනොත් ඒ යන මනුස්සයා නෙවෙයි හිටියේ. එදාට තේරුම් අරගන්නවා මේ පුත්‍රචාන් වහන්සේ කියන්නේ කොහොම කෙනෙක්ද මොන්න තරම් ප්‍රයෝගයකින් අපි මේ බාහිරේ රූප ශබ්ද ගන්ධ රස විශේෂයි ව්‍යාපෘත වෙලා ඇහැ කන දිව නාසයට ඇහැට අංජනන් දාගෙන කනට নানা ආකාර සැරසිලි දාලා නහයට පුදුමාකාර සැරසිලි කරමින් කටට රසමසවුළු දෙමින් කායට පහස දෙමින් හිතට වල් බూరు අදහස් දෙමින් ගත කරන මේ ලෝකෙන් අපි අයින් කරලා ඒ වගේ දෙන හිස් පුරු කොම්බේ ගතිය පෙන්නලා නාම රූප මට්ටමට අඩු කරලා උන්වහන්සේ මතක් කරනවා මේක දිගට යන්න නම් Taman ඒකේ වටිනාකම දැනගන්න. බාහිර කාටවත් එක තේරෙන්නේ නැහැ. බුදුහාමුදුරණ තේරෙයි. නමුත් බුදුහාමුදුරෝ තේ දන්නවා ඒ පුද්ගලයාට හෝ එතන පරිසරයේ ඉන්න අයට ඒක නොතේරෙන බවක් දාන්න. ඒ නිසා උන්වහන්සේක ගම්බීර ධර්ම වශයෙන් දේශනා කරලා තියෙනවා මේ නාම රූප කොටස් වලට අඩු කරගත් එක්කන දන්නවා ඒක වෙහෙස. ඊට පස්සේ ආයෙ කඩලා ගියොත් පශ්චාත්තාපෙන එක ඇති. මොකද පශ්චාත්තාපෙන්න එපා. පශ්චාත්තාප නොවි සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා බල ධර්ම පාඩපත් කරගන්න. ඊට පස්සේ වබුද්ධංග පාඩපත් වෙනකොට ඒ ධර්ම ඇති වෙන හැටි දන්නවා, කැඩෙන හැටි දන්නවා, වැඩෙන හැටි දන්නවා. ඒ පුද්ගලයාගේ අත යටතට මේක වශී කරගන්න පුළුවන් තත්ත්වයක් වෙනවා. ඒ මාරු වෙනකන් ඒ කැඩුනත් කමක් නැහැ මම මේක පාඩමකට ගන්නවා කියන ඒ බන්නරේ ඒ ප්‍රතිශක්තිය එනකම් භාවනා යෝගාචර හරීම චෝදනා කරන්නෙක් බවටපත් වෙනවා. හැම කෙනාටම දොස් කියනවා මම මේ බරපතල වැඩක් කරන්නේ මට කිසි කෙනෙක් උදව් කරන්නේ නැහැ කියලා. ඒක නිකන් මේ හැම ගහපු එළදෙනක් වගේ ඒකිට වතුරට දැම්මත් ඉන්න බෑ ගොඩ හිටියත් ඉන්න බෑ අහසේ හිටියත් ඉන්න බෑ. නමුත් ඒක ගෙවම් කරලා යාට ගියාට පස්සේ තේරෙනවා ඔය මොන જાති සිද්ධ වුණත් දැරීමේ ශක්තිය හිතේ තියෙනවා. අපි දන්නේ දැරීමේ ශක්තිය නැතිකම පපුවක් නැතිකමක් වගේ. නෝන්ජල්කමක් වගේ. එහෙම නැත්නම් මේ හැඟීමක් නැතිකම වගේ කියලා. මො සර්වචනාච පිටිපස්සේ ගිනවා. ධර්මයේ පිටිපස්සෙන් තියෙනවා මේ පැමිණෙන සියලු දුක් දැරීමේ ශක්තිය අපේ හිතේ තියෙනවා. ඒ වගේම තමයි මේ වගේ තාම සියුම් තත්ත්වයට ගිහිලා ලෝකෙ මෙතෙක් අපිව පාවා දීලා අපි මේ චිත්තක්ෂණය ලැබුවා නම් මේකත් පාවා දීලා අපි මේක තේරුම් ගත්තයි කියලා අපිට ආයෙත් බාහිර ලෝකෙට ගිහිල්ලා ඒ ලෝකයේත් එක්ක ඉන්න බැරි වෙන්න කිසිම නුසුසුසුකමක් පහළ වෙන්නේ එහෙම කොන්වීමක් ධර්මයේ කරන්න ඇත්තටම ධර්මයේ කරන්නේ අරහත්ත්වයටපත් කරනවා කියන එක අරහය කියලා කියන්නේ සුදුස්සෙක් කරනවා. අපි ඉස්සෙල්ලා අත ගෑවේ නුසුදුසුකම් තියාගන්න. කෑදරකමට ආදරයට දැන්නේ නැහැ. දැන් අත ගන්නේ ශිල්පීය දැනුමක් ඇතුව. ඒ නිසා එතකොට ලබ්බට තිබ්බට පූලට තියන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. ඒතකොට ලබ්බ පූල අඳුරගෙන තමයි අප තියන්නේ. ආන්නේ තත්තර ගියයි කියලා කවදාකවත් නුසුදුසුකමක් එන්නේ. ඒක නිසා මේ ශලායතන මට්ටමින් ඒ නාම රූප මට්ටමට බහිනකොට ඒ බවට අත් දකින්න කෙනෙක් ඉන්නවා නම් මේ දැන් මම ඉන්නේ ඉන්ද්‍රිය මට්ටමේ තියෙන විඥානයක නෙවෙයි ඉන්ද්‍රියට ප්‍රතිබද්ධ විඥානයක නෙවෙයි ඊට වැඩිය ගැඹුරු තැනක ඉබ්බ කට්ට ඇතුළට ගිහිලා දැන් තියෙන්නේ. මේකෙත් මීට වැඩිය මධ්‍යස්ථගත වෙන්න ඕනේ කියනකොට තමයි ඔය කියන මට්ටමත් බහැලා ඒ විඥානයේ අනිදස්සන ස්වරූපේ දේවල් පිළිබිඹු නොකරන ස්වරූපයට යන. මෙතෙන් යන්න පුළුවන් නම් පැහැදිලිවම කියන්න පුළුවන් එයාට ඊගා පියවරට අවශ්‍ය කරන්නා වූ ඒ ප්‍රභවය, පින, කුසලතාවය, දක්ෂකම තියෙනවා. ඒ නිසා මේක එක පැත්තකින් පෙන්ලා දෙන්නේ මෙතන බුදුරජාණන් වහන්සේ අර සුසීම ස්වාමීන් වහන්සේට කිව්වාගේ පුබ්බේවකෝ සුසීම ධම්මට්ටි ඥාන. පච්චානිබාන. මෙතෙන්ද ගියාට පස්සේ මේක දැනගෙන මේ ධම්මට්ටිය මෙතන ස්ථාවර භාවයේ. මෙතන නොසැලෙන ගතිය. මෙතන සැක නොකරන ගතිය. මෙතෙන්ද හිත නින්දට නොවටන ගතිය. මෙතෙන්දි චේතනා පහළ නොකරන ගතිය මෙතෙන්දි ප්‍රාර්ථනා පිහිටවන්නේ නැති ගතිය මේ මතුවෙන සියලු දේම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා තේරුම් ගන්න ගතිය කියලා කියන්නේ වෙන්නමම පන්නරය ඒකට කියන්න පුළුවන් ගණිතික ඉහළට යන පන්නරය නැත්නම් රැඩිකල් වාදී පන්නරය එහෙම නැත්නම් විප්ලවවාදී පන්නරයක් මෙතන කියන්නේ ඉතින් මෙතන යන එක එකක් ඒක මොකක්දයි කියලා අඳුනගෙන ඒකට අනුග්‍රහ කරනවා කියන එක එක වෙන ඒක නිසා සර්වචනanse අනුග්‍රහ පහක් පෙන්ලා දීලා කියනවා සුතානුග්‍රහිතේ සාකච්ඡානුග්‍රහිතේ සීලානුග්‍රහිතේ සමාධි අනුග්‍රහිතේ කියලා පහක් කියලා කියනවා අන්තිමට අවශ්‍ය කරන විපස්සනා අනුග්‍රහිතේ කියලා. විපස්සනා අනුග්‍රහිතේ කියලා කියන්නේ කප්පාදු පිළියෙට. තමන්ම වඩාගත්ත වවාගත්ත භෝගේ තමන්ගේම කප්පාදුපියෙන් තමන්ගේ අතින්ම අනවශ්‍ය කොටස් කපන්න ඕනේ කැත නැතු. අනවශ්‍ය සීල කොටස් අයින් කරන්න ඕනේ නැත්නම් කවදාකවත් ඵලධර්ණ අතු ටිකට හැදෙන්න වෙන්නේ නිසා අවසාන අනුග්‍රහිතයේ තියෙන්නේ ගෙවම් කරන ගෙවම් කරන ගෙවම් කරන ගිහිල්ලා දැන් මේක හොදෝද මඩ දැන් ඇති මම මේක අද ඉවරටම කරනවා කියන ඒ මේ නිරුද්ධ වීම නිරෝධය ක්ෂය කිරීම වැය කිරීම. ඉතින් පිරිසේ කමඨාන් සුද්ධ කිරීමේදී සාකච්ඡා කිරීමේදී බණට ධර්මයට ඇති කැමැත්ත අතින් බලනකොට මේ සේරම දෙනා මෙතෙන්ද ගිහිල්ලා හෝ කිට්ටු කරලා තියෙන බව පේනවා. නමුත් ඒක යම් යම් ප්‍රශ්න අහනකොට පේනවා තමන් විහිින් මේකට කෙනෙක්ම් කරනවා. ඒ මොකක්වත් නිසා නෙවෙයි තණ්හාව නිසා මාන්නේ නිසා නැත්නම් සක්කාය කියන දිට්ඨිය නිසා. හැබැයි ඒක නා එහෙම හිතාගන්න නෙවෙයි කරන්නේ අහිංසකව තමයි ප්‍රශ්න අහන්නේ. ප්‍රශ්න හෝ නැත්නම් සැක කරන්නේ කොනින්දට වැටෙන්නේ. හොඳට දවසක තේරෙයි. මේ සෑම පෙන බබුලක්ම ගොජතරණයක්ම සිද්ධ වෙන්නේ ওই තණ්හා මාන දිට්ඨි කියන එකකින්. එනිසා කවදා හරි Tamanට භාවනා කරන්න යනකොට හෝ වෙන දෙයකදී ගොජ දාන ගතිය, කුප්පණ ගතිය, එහෙම නැත්නම් අවිෂණ ගතිය එනකොට ආපස්සට ගිහිල්ලා බැලුවොත් මේක මේ ආසාව සංසිඳව ගන්න හදනවද? එහෙම නැත්නම් මේ අනුන්ට වැඩිය උසස් කතියක් වෙන මාන්නක රෝග ලක්ෂණයක්ද? එහෙම නැත්නම් කැඩෙමින් පවතින ආ වූ සක්කාය දිට්ඨිය නැවත වෙල්ඩින් කරලා තියාගන්න හදන වැඩක්ද කියලා බැලුවොත් තමන් තේරෙන පටන් අරගත්තේ මේ ෂටභාවය වැඩ කරන හැටි. එහෙම නැත්නම් මේ මය හරිවකම වැඩ කරන හැටි. එහෙම නැත්නම් මේ ප්‍රයෝග වැඩ කරන හැටි. ඊට පස්සේ තවදුරටත් ඇතුළට ගන්න. ඒ වුද්දජානන්තෝ පංසුදෝන සූත්‍ර වගේ වල පෙන්නන තිනවා ගොරෝසු ගොරෝසු විතක්ක ගිව්වට පස්සේ ඇතුලේ බොහොම සියුම් හීන් වලින් වැඩ කරන විතක්ක රාශියක් තියෙනවා හැම කෙනාගේ මල්ලේ කින්දෝටයක් තියෙනවා හැම කිල්ලෝටෙම හුණු තියෙනවා වගේ ඒ යට වැඩ කරන හිතක් වගේක් තියෙනවා අනේ ඌ එන්නේ බොහොම හීන් නූලෙන් අපේනේ බොහොම ප්‍රඥාගෝචර ප්‍රශ්න නැත්තම් ප්‍රඥාගෝචර අනුකම්පා ප්‍රඥාගෝචර සුභ සිද්ධි වශයෙන් නමුත් ඒකෙන් කරන්නේ තණ්හාම අනිත්‍ය වඩන එක. ඉතින් ඒක නිසා සරුවචාන්සේ සඳහන් කරන යම් කිසි කෙනෙක් මේ ධම්මඨිති ඥානයට ගිලගේ ස්ථාවර වෙන්න යන්නේක වෙන එකක් ස්ථාවර වීම වෙන එකක්. ඉතින් ඒ ස්ථාවර වීම සඳහා එම ප්‍රශ්නය දහසක් නැයි විවිධ පැති වලින් සාකච්ඡා කරනවා. මොකද එක එක කරා එක එක වෙලාවට එක එක පැති වලින් කොටු වෙනවා. ඒක සාකච්ඡා කරනකොට කරනකොට තමයි අපිට තේරෙන්නේ ඇයි බුදුරජාණන් වහන්සේ මේක සඳහා 84000ක් ධර්මස්කන්ධය දේශනා කරේ ඇයි 45 අවුරුද්දක් ගත්තේ මෙච්චර Tamanට ගැලවුණාට පස්සේ හිතනවා අයියෝ මේ පුංචි දෙන්නේ කියලා. නමුත් අහුවෙන තාලෙදියා බලනකොට බොහොම සූක්ෂම. ඒ නිසා මේක දහස්වර කිරීමෙන් Taman තුල පහළ වෙනවා අර ඉස්සර කියපු මේ පාටිහාරීය ප්‍රඥා කියලා මේකට කියන්නේ. නිප්පක්ඛ ප්‍රඥා කියන්නේ උප්පත්තියෙන් හම්බෙච්ච එක. පාටිආදී ප්‍රඥා කියලා කියන්නේ කලපුරුද්ද කියලා කියන්නේ. භාවනා කරලා කරලා කරලා කරලා දසදහස්වර කරලා මේ ඇතුළතට නැමෙන ගතිය ආවට පස්සේ ඒකම පිරිච්ච ගතියක් වෙනවා. සම්පත්‍ති කර ගතියක් වෙනවා. ඒක වැටෙන්න වැටෙන්න වැටෙන්න ප්‍රශ්නෙත් ඇති වෙන්නේ. හිතෙන්මයි උත්තරෙත් තියෙන්නේ. හිතෙන්මයි දුක ඇති වෙන්නේ. හිතෙන්මයි නැති වෙන්නේ. හිතෙන්මයි කියලා තේරුම් ගන්න ගන්න ගන්න කියන්නේ ධර්මයේ කියන පටිච්චසමුප්පාදය යම් කිච්ච සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම කියලා තේරෙනකොට ඒ ධර්මයේ වැටහිම එනකොට තමයි බුදුන් කියන්නේ කවුද කියලා තේරෙන්නේ. අපි දැනටත් හිතනවා බුදුන් දැක්ක බුදුන් දාන්නවා දැක්කයි කියලා. අපි දන්නවා හිතන්නවා ධර්මයේ දැක්කයි කියලා. නමුත් මේ වැඩි වෙනකොට මේ නාම රූපයන්ගේ නිරුද්ධයට කිට්ටු වෙනකොට මේ බොහෝම සජීවීව ප්‍රත්‍යක්ෂයට ලං වෙනකොට තමයි ධර්මයේ ඒ සූක්ෂම පැත්ත නිබ්බාන පරිසංයුත්ත පැත්ත දක්වන්න පුළුවන්. ඒකට මේ මිනිස්යානම් ඉතුරු කරන්නේ නැහැ. එයාගේ මූලික ගති ලක්ෂණ සේරම මකන. රුචර්ජකන් සේරම අඹන කෝපේදාර රත් කරුවාගේ රත් කරනවා. ඊට පස්සේ එළියට එන්නේ සලබේක් වාගේ අර කෝෂය ඇතුළට ගියේ කා නෙමෙයි. අනේම වීම සඳහායි මේ දැනට සීල සමාධි ප්‍රත්‍යාව දීලා පදනවා පිටගත් කට්ටියට විවිධාකාරයෙන් විවිධ ණයෙන් මේ දේශනා සර්වචනසිකව ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් එක එක ණය එක එක කොයි පුරුකෙන් අල්ලාගිද කියලා කියන්න බෑ. සෑම පුරුකෙම සමාන මීවදයක් සමාන ධර්ම රසයක් තියෙනවා. ඉතින් අහන්න අහන්න අහන්න තම තමන්ගේ අර නිතර කැඩෙමින් හැදෙමින් තියෙන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා තවදුරටත් පන්නරයක් සහිතව තනවා වඩා ගැනීමට මේ ධර්ම කොටාශයත් එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිල් දිනාටම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැහිතන අදත් පැයකයි කාලක් විතර අපි අරගෙන තියෙනවා මේ පුරුක විස්තර කරන්න මම ආරාධනා කරනවා යම් කෙනෙකුට මේ සම්බන්ධව කිව යුතු කළ යුතු ප්‍රශ්න කළ යුතු විචනය කළ යුතු ප්‍රකාශ තියෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්න. සමහරවිට සාමාන්‍යයෙන් අන්තිමටම සුභාස්කේ දේශනා කරපු අනුග්‍රහ පහමට හරියටම ලියාගෙන ඉන්න සාමාන්‍ය සුත්‍ර සාකච්ඡා සීල විපස්සනා ඒක කියන්නේ සීල, සුද්ධ, සාකච්ඡා, සමර්ථ විපස්සනා. සමර්ථ. කවතානුගහිත විපස්සනානුගහිත මේ ළඟදී අපි කෙරුවා අනුගහිත සූත්‍රය. ආව මේ ස්වාමීන් වහන්සේලා කරපු දවස් පහේ අනුගහිත සූත්‍රය තමයි කරේ. ඒ ටික තාම මම හිතන්නේ ඒක නම් ওই ටික ඉස්සෙල්ලා මම හතර පහ සැරයක් කරලා තිනවා. අපේ මේකෙදි නම් මොකක් අපි විස්තර කරා දවසකට එක එකක් වතේ අරගෙන විස්තර කරා මේ කොහොමද කෙනෙක් Tamange භාවනාවට උදව් කරන්නේ අනුග්‍රහ කරන්නේ. ඒකට මේ අත්උදව් දෙන්නේ කියන එක. සම්මාස ඔබවහන්සේ දේශේ නැතදේශයේ මුලින්ම ප්‍රකාශ කෙරුවා බුදුන් වහන්සේ වදාළා කියලා අපකල සියලු කුසලවල ඉහළම කුසලයේ අපමාදයේ කියන මෙහිම යෙන්නේ ස්වාමීන් වහන්සේ සත්‍ය අවබෝධයට තියෙන කෙලින්මත් මාවත ඒක නිසාද? ඉහෙලම කුසලයේ අප්‍රමාදිතන් බුදුජානනාංශගේ මුළු 84000 ධර්මස්කන්ධයම පිටු කරන්න බලන් තනි වශයෙන්. ඒකයි පිරුණා පානලා කිව්වේ අප්‍රමාදේන බික්කවේ සම්පාදේ තෙච්චරයි. ඒක කරගත්තොත් අනිත් ඔක්කොම අනිත් ඔක්කොම අහු වෙනවා ඒක කරනවා. ඉතින් ඒක කරන්න තමයි අනිත් වෙලාවෙ පුරුදු කරන්නේ. දන් දීලා, සිල් රැකලා, සමත වඩලා, විපස්සනා වඩලා. එළඹ සිටීමටයි මේ සේරම අපි යොඩු කරන්නේ හරියට පීයේ ධාරේ වගේ. පීය ඔක්කොම ඕනේ නමුත් කැපීමේ කෘත්‍ය කරන්නේ ධාරේ. ඒ ධාරේ වගේ තමයි අප්‍රමාණ. ඉතින් ඒක මොට්ට වෙලා නම් ඊට පස්සේ ඉතින් පීය කොච්චර ලස්සනට නම් තිලිසින තිබුණත් වැඩේ වෙන්නේ නැහැ කොටම කොටම හමස් වෙනවා. අප්‍රමාදයට ඒක හරියට එල්ල වෙනවා නම් ඉතින් ඒක ඉතින් අපි Tamanට Taman කරගන්න ලොකුම කරුණාව. මොකද දැන් බුද්ධ ශාසනයට අපිට කරන්න තියෙන විශාලම සේවයේ වෙන විදිහට කියනවා බුද්ධ ශාසනයෙන් අපිට කියන්න තියෙන ලොකුම සේවය උත්තරයි. ඒක තේරුම් ගන්න තමයි අපි මේ තෙල ගැහි ගැහි සුද්ධ විවි සුද්ධ විවි රත්තරන් සුද්ධ කර කර කරගෙන යනවා වගේ අන්තිමටම අර තියෙන කෙලෙස් අයින් කර කර අයින් කර අර දඹ රත්තරන කොටු කර ගන්න. ඒ ඒ දඹ රත්තරන තමයි අප්‍රමාදී කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ චරිතාර්ථ දේශනාවේදී වහන්සේ පිළිපේවා දුක පිළිබඳ තෘෂ්ණාව අවිද්‍යාවෙන් කෙලෙසි ඉනවා කියලා ඒකම තේරෙන්නේ නැහැ ස්වාමීන් අපි දුකට හරි ආදරේ. මේ වැදගත් කියලා පෙන්වන්න හරි කැමති නේ. මට අර වැඩේ තියෙනවා, මේ වැඩේ තියෙනවා කියන මෙච්චර දුක් තියෙනවායි කියලා නම්බු කරනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් තියෙන්නේ මට ඕවා කරන්න බෑ මට මේ වැඩේ තියෙනවා අර වැඩේ තියෙනවා කියලා අපි උස් කළා දක්වන්නේම අපේ තියෙන දුක් ටික පිළිබඳ ලොකු නම්බුවක් අපිට තියෙනවා. ඉතින් මේක අවිද්‍යාවක් කියලා බුදුහාමර කියනවා. ඉසේ ඔළුවේ කක්ක තියන ඉස්සා නිතරම ඉස්සි ඉස්සිස් කියනවා. වෙයිසගේ හැ. මේ ඔළුවයි ලොකු ඒක තමයි ඔගේ කක්ක ටික දිනන්නේ සතුන්ගේ කක්ක තියෙන ඔළුවෙන් අනිත් පැත්තේ. ඉස්සගේ විතරක් කක්ක තියෙන නේද? ඌ ඉස් ඉස් කියනවා නේද? මේ වගේ අපේ කක්ක ටික තමයි අපි මේ පෙන්වන්නේ නම්බුකාරකම් හිතාගෙන, වටිනාකම් තියාගෙන, පෝස්ටර් ගහගෙන මම අසවලා අසවලා කියලා අපි කියන්නේ හදන්නේ. ඒ පවු ටිකට බුදුම ආදරයක් තියෙනවා. ඕකටයි බුදුහාමුදුරුවෝ තනි වචන කියන්නේ තකතිරුකම කියලා කියන්නේ. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. තකතිරුකම ඒක තේනවා අවිද්‍යාවටදී හොඳට වදිනවා ඒ වගේ. මෝහේ. එතකොට වෙන්නේ මනුස්සකම නැති වෙන්නේ. ප්‍රධාන මනුස්සකම නැතිවීම තමයි වෙන්නේ අපි ඔය අනවශ්‍ය දේවල් ඔළුවේ දාගත්තා. ඒ නිසා අපි හරි ආසාවක් තියෙනවා ඒ දුක පිළිබඳව මේ දුක් ටිකට තණ්හා කරනවා. අපේ දුක් ටික තමයි අපේ අනන්‍යතාවය. අපේ දුක් ටික තමයි අපි අනුන්ට අඬා හො ගන්න තියාගෙන ඉන්න දේ. ඒක නිකන් හිඟන්නගේ තුවාලේ කතාව අහලා තියෙනවා. හිඟන්න කොයි වෙලාවෙත් ඒක සනීප වෙනවට කැමති නැහැනේ. ඉතින් ඒක මැස්සෙක් දෙන්නෙක් වහන් දැරලා ඉතින් කකුල පෙන්නගෙන ඉන්නවා. ඒක තමයි එයාගේ උපේන දේ. ඉතින් කවුරු හරි කිව්වොත් දැන් මෙහෙ එන්න මම ඔයන් ආවලා සනීප කරන්නම් කිව්වොත් බිස්නස් එක ඉවරයි. ඔව් නරක වෙලා එනවනම් ඒකට මේ මොන හරි විස බීජයක් තියලා බැඳ ගන්න. එදලා පහුවෙන්ද අරක පිප්පිලා උතුරලා එනකොට මිනිස්සුන්ට ලොකු අනුකම්පාවක් එනකොට මනුස්සයෙක් ලොකු ලාභයක් එදාට. ඒ වගේම නගරේ විශාල උත්සවයක් තිබුණ දවසට කසල සෝදකයාට හරි සතුටක් වෙනවලු අද ඕවර් ටයිම් කරන්න පුළුවන් කියලා. වැඩි අසුචි ගාණක් අද තියෙනවා. එයාට අද නගර නගරාධිපතිගෙන් වැඩි අතිකාල සේවාවක් කරන්න වෙනකොට එයා ඒක අයිතිවාසිකමට ගන්නවා. යට පේන්නේ කීයක් හරි හම්බ කර ගන්න තියෙන ඔය ජරාව කණමයි කියලා වචනක් තියෙන්නේ. සමාජේ මොකද ජරාව කියන්නේ? ඕක තමයි ඔය ගැඹුරු ධර්මයක් ඔය බුදුහාමුදුරුවෝ කියන්නේ. මේ ජරාව ගන්නවයි කියලා කියන්නේ. ඉතින් මේ වංශ ටික ලොකු දෙයක් තමයි. මේ ජරාව ගත්ත ධර්මයට යා ඒකට තියෙන හැම හැකියාවක්ම ඥානයක් විදිහට තේරුම් ගන්න. කන්නේ ජරාව තමයි. ඊටදී කොච්චර නම්බුද බලන්න මේ ගිහිල්ලා හිඟාගෙන කණේ. කවුරුහරි දෙන ධම්මලපදේ බතක් කාලා මෙහි ඉන්නකොට මොන තරම් ධනදීමක්ද තියෙන්නේ කියලා. හම්බ කරගෙන කනවට වැඩිය කවුරු හරි දෙන තම්බලා දෙන මොන දානයක් හරි කමන්නේ එක දෙක තුනට ඇනුවා ගැහුවා කොන්ක්‍රීට් ගැහුවා වගේ හැන්ද වෙනකම් බෙඩි වගේ වැඩ මොනම දෙයක්වත් නැහැ අනේ වන්දන ඒක මට මට නම් මට ලොකු සංසෙත් ඉන්න කාලේ කියනවා මේ සාසනය නොතිබුණා නම් අපට මොකද වෙන්නේ කියලා මොනම තැනකටවත් ගිහිලා මේ ප්ලග් වෙන්න බෑ හැමදේම වැරදි පේන්නේ පේන එකම දේ හිඟා කන එක තමයි හොඳම දේ. කවුරු හරි දෙන සිවුරක් අරගෙන විවාහ ගන්නවා. කවුරු හරි දෙන පාත්‍රයක් අරගෙන ගිහලා හිඟනවා. ඒගොල්ලෝ වැඳලා පණී හාමුදුරනේ තව ටිකක් ගන්න හාමුදුරනේ කියලා අනේ බුදුහාමුදුර අපිට දීලා තියෙන දෑවැද්ද. ඒකල කියනවා ලෝකෙ දෙන්න දෙන උත්තරම ආහාරය තමයි බුද්ධ භෝගේ හිඟන කපා. උත්තරම දේ තමයි වැටලා තියෙන සිවුරක් අරගෙන ගැබ්මලක් හරි කමන්නේ අරගෙන හොදලා ඇඳපන්. ගහක් ඇතුලේ ඒකපන්. පූති මුත්‍ර වේ සත්‍ය පාවිච්චි කරපන්. බුදුහාමක ඔය හතර උඹලට ලැබෙන බාට මං ඊරහඳ වගේ සහතික වෙන්න. හැබැයි එහෙට දේවල් මගෙන් ඉල්ලන්න එන්න එපා. මේ සක්විත රජ වෙන්න හිටපු කෙනෙක් මේ කියන්නේ. සක්විත රජ වෙන්න හිටපු කෙනෙක් කියනවා මම ඉන්දියාවේ බැංකුවේ තියෙනවා ඔබ ගිහිල්ලා මගේ බැංකෙන් සල්ලි ගනින් කියලා ඒ කතා නෑ. බුදු අනෝන්න බැංකේ කොච්චරයි? ඊගාගෙන කාපන් වැඩි දෙරදි ගාලේ විලිවා ගනින් ගහක් මුල හිටපන් නැත්නම් ගල්ලක් හිටපන් මුතු මුතු බේසජ්ජේ පාවිච්චි කරපන් සක්විත රජ ලබන. ඔයින් එපිට ඇඳ හැම දෙයක්ම දුකක් ඒ දුක පිළිබඳ අයිතිය තමයි අපි මේ තණ්හා කරන්නේ. උකට තමයි උදාහරණ අවිද්‍යාව කියලා කියන්නේ. අනේ තේරෙන්නේ නැති. තේරුණා කියලා බොහොම සන්තෝෂයෙන් කියනවා මට හොඳට තේරෙනවා තේරෙන්නේ නැහැ කියලා. ඒක බලමුකෝ මොකද වෙන්නේ කියලා. ඔක්කොම දෙකක් ඒක කරලා දුන්නා. ස්වාමීන් වහන්සේ මම ආයේ අර ඔබවහන්සේ ධර්මදේශනාවම ගියා ගන්නනේ. ගිහිල්ලා අපවසක කියනකොට මට ඒක ඇත්තටම මතක් මතුවේ. මම ඒක තමයි ආයෙත් ආන්නේ. මම පණිතරම ඉන්න ගානේ මාස අවුරුදු 3යි මාස 9ක් හිටියා. හැම බණකටම කොළ පහක් තියෙනවා අඩු ගන්න. ඉස්සරහම වාඩි වෙනවා තාම මයේ කොළ මිටි තියෙනවා. මම එනකොට උරුමේදලා එනකොට බෑග් හතක් දෙනවා. කියනකොට මම අඬ ගන්න ගිය ආම්දුරෝ කිව්වා යකෝ මෙහි ආවෙතෝ තණ්හාව නැති කරන් දැන් තොට මොකද වෙලා තියෙන්නේ ප්ලේන් එකේ ගේන්න බෑ එක කොල කෑල්ලක් නිකන් සටහනක් දාපු කොල කෑල්ල ඒකේ බුරුම වචනෙත් තියෙනවා පාලි වචනෙත් තියෙනවා ඉංග්‍රීසි වචනෙත් තියෙනවා සිංහල වචනෙත් තියෙනවා ඒකල මම දන්නේවත් තියෙන ඉතින් මේක මේක දකින්නකොට මට ඒ ඒ පන්දිසෝන්සගේ ඒ වෙච්ච sannivedanaye දකින්නකොට මට තේරෙනවා මේ ඇඹරිල්ල යන වෙලාවේදී අම්මගෙන් අප්පගෙන් හම්බෙච්ච නැති පුදුම ඕජාවක් එන්න පටන් ගන්නවා. ඉතින් මේ ඉස්සරහමයි මම වාඩි වෙන්නේ. ලියනවා ලියනවා ලියනවා ලියනවා එක වචනයක් නැහැ. ඉතින් අන්තිම දරන්න මට බුදුම බහදාව උහුරු වෙන්න පටන් ගත්තා. මොකද හැම වෙලාවෙම ගිහිල්ලා මම බලනවා බිම්බීම හැකිලිම කියන වචනෙට ඉංග්‍රීසි වචන මොකක්ද දීලා තියෙන්නේ. බුරුම වචන මොකක්ද කියලා. අපි සිංහල දීලා තියෙන එක හරියද? පාලියෝක් මොකක්ද කියලා කියන්නේ. බලනකොට අනිවාර්යයෙන්ම දැකම නැති මීනින්ග්ස් එන්න පටන් ගන්නවා. සංස්කාර කිව්වහම 60ක් 70ක් වචන තියෙනවා. හැමදේම එකකින් නතර වෙන්න එපා. ඊළඟ බලන්න ඒක බලන්න ඊට පස්සේ ඉංග්‍රීසි පොතේ බලන්න, පාලි පොතේ බලන්න, මට තියෙන අර බුරුම පොත බලතැයි සිංහල පොතේ එක එක කතරු එක එක වචන දෙනවා. එකකටවත් අභියෝග කරන්න බෑ, එකක ප්‍රතික්ෂේප කරන්න බෑ. හැම එකකින්ම නොදක පැත්තක් වෙන්නේ. එතකොට තේරෙන පටන් අරගෙන මේ දැනගන්න එක වෙනම කතාවක් කාටද කියලා දෙන්න යනකොට සම්පූර්ණ වෙනස් ලෝකයක්. ඔය කිසිම දෙයක් තොරතුරු වැඩි උණයි කියලා කවදාකවත් පටලවිල්ලක් එන්නේ අපි යන ගමන දන්නවා. ඒ අන්නේ නැති මනුස්සයට අරක නිකන් කියනකොට ඇයි එහෙනම් මේක මේකේ කියන්නේ අරක මේකේ කියන්නේ අයි කියලා নানা ආකාර ප්‍රශ්න අහනවා. කොයි එකක් කියන්නේ? අවබෝධ වෙනකොට එකකට නම් හත අටක් තියෙන පුතේ මොකෝ වැරද්ද? ඒ නිසා මේ ඒ බුරුමෙත් තියෙන එක සංස්කෘත භාෂාවේ තියෙනවා සුචිපුලි මුත්තෝ කුතෝ පඬිතෝ භාවයේ කියලා. සූ කියලා කියන්නේ ශ්‍රවණය කරන්න ඕනේ, චී කියලා කියන්නේ චින්තනය කරන්න ඕනේ, පූ කියලා කියන්නේ ප්‍රශ්න කරන්න ඕනේ, ලී කියන්නේ ලිඛනය කරන්න. ලියන්න. ලියපදා තමයි හරියට මහා ප්‍රාණ අල්ප ප්‍රාණ නැවත ඒක ලියනකොට අකුරු ඔක්කොම හැදෙන්නේ ලිව්වේ නැත්තම් වෙන්නේ. ඉතින් ඒක ඔක්කොටම බෑ. ඔක්කොටම අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒකෙන් තමයි අර දැනුම පන්නරේ හිටියේ. දහස්වර වරදිනවා. වරදිනවා ආයෙත් කාගේ ළඟට ගිහිල්ලා ආයෙත් කියවනවා. කියෝන කියෝන එක එක දවසට එක එක කොටස් මේ දිරවන්න පටන් ගන්නවා. මේක රහත්තුරත් ඉවර වෙන්නේ නැහැ. ඒක වෙන කතාවක්. මේ තියෙන්නේ මේ මේ කතා කරන්නේ ව්‍යාකරණ. ඒක යන්න ඕනේ දිගටම. Taman භාවනා කරලා යන එක වෙනම කතාවක්. එන්නේ එන්නේ මේවා පිරිසුදු වෙනවා. ඒතකොට යමක් කියනකොට short to the point කියනවා. කාටද කියත හැකි? එයා කතා කරනකොට කියත හැකි මෙයා කියන්න හරි කියාගෙන ඉන්න හදන්නේ මොන point එකද කියලා අහුවෙනවා. මොකද හොඳට sannivedanaya කියන කාරණාව සිද්ධ වෙනවා. ඒක හරියට ඒක ඔක්කොටම කරන්න බෑ. එහෙම තියෙන කෙනෙක් කියොත් ශාසනයට ලොකු ලාභයක්. හැම කෙනෙක්ගේ වගේ දේවල් දැනගෙන තේරුම් කරගෙන විස්තර කරගෙන යන්න. අවසරයි සම්මාද ඔබ වහන්සේ අපිට කියලා දුන්න මේ භාවනාවේදී මේ කම්මැලි ගතිය මේ නුරුස්සනා ගතිය එහෙම ඇති වෙනවා කියලා ඒක මේ පටුවාංශය කියලා කියලා දුන්නා. මොකද? පටු පටි පටිභාංශය. පටිග පටිග සනුසය. ආ පටිග අනුසය කියලා කියලා දුන්නා. එතකොට මේක යම් අවස්ථාවක මේ ඥානයකට හැරුණොත් එය මේ විදිතාංශතිය නිබ්බිදාන පස්සනාව කියලා කියනවා. ඔව්. එතකොට මේ අපි එතන මේ මේ ඥානෙද හරවගන්න අපි දකින්න ඕන මේ කම්මැලි ගතිය තියෙන මේ යම් යම් අද කියන්නේ පටිගය දකින්න ඕනද එතන මේ දෙකම දකින්න. කම්මැලි ගතිය තියෙන ස්වභාව ලක්ෂණ දැක ගන්න. එන්නේ ඉස්සල මෙහෙමයි, ආවම මෙහෙමයි, ගියාම මෙහෙමයි. මේක නොදකින් කියලා යටින් යනවනේ. දා වෙන අදහසක්. අයියෝ මෙච්චර කෙරුවා. ඒකත් දකින්න. මේ දෙකම අනුන්ගේ වගේ දකින්න. තමන් තුල ක්‍රියාත්මක වුණාට ඒක ඇඟ නිකන් එපා වෙලා කම්මැලි වෙලා ගණ්ඩ දෙයක් නෑ. නමුත් ඊටාම ගැඹුරින් ඊටාම විචිත්‍රව ධර්මතාවයක් පේන්නේ නෙමෙයි. නිදිමත එපා වීම. ඒ එපා වෙලා යන එක නෙවෙයි කරන් තියෙන්නේ. අනේ හෙටත් මේක වරේ. මට මේක හෙටත් මේකේ මුලමැදක බලන්න ඕනයි කියලා බලපුවාම ඒ මිනිහට කබර පිටක් හම්බ වෙනවා. ඌරු හොටක් හම්බ වෙනවා. ඔට්ටු කකුල් දෙකක් හම්බ වෙනවා. ක්‍රියාකෝ මේ මේ මේ පරේයගේ ඔලු බෙල්ලක් හම්බ වෙනවා. ඔක්කොම ටික හම්බ වෙනවා. ඌට මොන જાති කෙරුවා ගලේ ගැහුවත් ආයෙ මරන්න බෑ. ඒ බුදුහාමි අපිට දෙන්න හදන්නේ ওই ටික තමයි. කොච්චර ගැහුවත් කබර පිටක් තියෙන කාට කොච්චර ගැහුවත් වැඩ නැහැ. ඔටු කකුල් දෙකක් හම්බෙච්චාම කාන්තාරුණත් යන්න පුළුවන්. ඌරෝටක් හම්බුනොත් මොන කුණ හරි කාලා ජීවත් වෙන්න පුළුවන්. අරයේගේ වගේ බෙල්ලක් හම්බුනොත් ඕනේ පැත්තක් හරවලා බලන්න පුළුවන්. උකුතු ඇස් දෙකක් හම්බ වෙන්නේ. ඉතින් අපිට තියෙනවා මේක අලුත් කරගන්න මේවා පොළවේ ගහ ගහ කියන්නේ කුණු වෙන්න ඕනේ. අපි අච්චාරු දාන්න ඕනේ. අපි පිකල් කරන්න ඕනේ. අපි දුණු දෙහි දාන්න ඕනේ මේ ඇඟ. එහෙම නැතුව කොහෙන්නේ? ඒක තමයි යොතර මේක අපි ඒකට කරලා තියෙන්නේ. ඒගොල්ලන් ගිහලා නාලා සෙන් ටිකක් ගන්න. හයි. ඉතින් සෝරි තමයි කියන්නේ. ඒ බොගේ නාවන උඹ කරගන්න. මේ නවකොලේ මැකිලෙන කුණු වැගිරෙන මේ අසුචි කුණක් මේ. ඇතුලෙන් ගූ පිටිච්ච පිටින් පින්තර කරපු කලයක්. ඕකට මොන જાති කෙරුවත් ඕකේ වාහිනදී වාහිනවමනේ. මං කියන්නේ මේ ගඳ ගහන්න ඉන්නේ කියලා. මං කියන්නේ භාවනා කරන වෙලාවේදී යන්න අරින්ද ගොඩ මඩ නැතුව යන්න අරින්ද. එදාට තමයි තේරෙන්නේ ආයේ මැරිලා කුණු වෙන්න ඕනේ තේරෙනවා මේකේ අමු මිනි ගඳයි. මේක මේ කටු බෙලේ දාලා පෙරලනවා වගේ. කුරුසෙට තියලා එන ගහනවා වගේ. දෙන වද ආය අපායට යන්න ඕනේ නැහැ. මෙහෙදිම කරගෙන ගියොත් අපාය යම්පල්ලත් බය වෙනවා. ඌට කියදාගේ මේ සිරටක් තියෙනවා නම් ගන්න අපි දෙන්න ඌත් දන්නවා මාත් දන්නවා දෙල්ලමට. ඒක හතුරෙක් අතරපත් වුණාට පස්සේ කවදාකවත් බයවට දැන ඌට දෙන්න දඬුවමක් නැහැ දැන්. ඒ කාලා තියෙන දැන් ওই ආමේකේ ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකේ දෙන්නේ හතුරට අහුවෙච්චාම කරන්න ඕන ටික කරනවා මෙතන. තඩි ගහනවා අල්ලගෙන හොඳ ඊට හතුර ගාට හම්බුනාට පස්සේ නිකන් අලියා කරතේ පින්ඩියාප්පයක් වගේ ඕක ගාලල්ල. ඉතින් ඒක කරන්න බෑ මේ මේ මේ ගෑනු කරන්න මේ. තරහද එම කියලා. ඒ මේ මේ මේ මේ මේ ආලවට්ටම් කරන්න හදනවා මේකට. ඉතින් ඒකට මම බයි. ඉව්ව බෑ. බුදුහාමරන් අර දුෂ්කර ක්‍රියා කරන රූපේ ගහලා තියාගන්න ඉස්සරයි. අහ වෑන මේක අත ගන්න පිටිපත්තලු අත ගෑවේ. මෙතන අත ගන්නකොට මේ පැත්තලු අත ගෑවේ. මෙහෙම අත ගන්න මයිල් ඔක්කොම හැලෙනවා. පණ තියනවාද මැරෙනවාද කියලා හොයන්න බැරිට. ඒත් ඇස් දෙක දිහා පොඩ්ඩක් බලන්න. ඇස් දෙකේ කවදාකවත් බලාපොරොත්තු සුන්ගෙලා නැහැ හොඳට අවදියෙන් ඉන්නේ. මේ ඔක්කොම නහර වලට යනකම් මැලේ කවුද එතෙන් අපි ගිහිල්ලා තියෙන අපි ළඟ කොච්චර චෝදනා තියෙනවා. අපි ළඟ කොච්චර මේ අඩුපාඩුකම් කතා කරනවා. අපි එකෙන් කාලකට ගිහිල්ලා තියෙනවා. 10 එකට ගිහිල්ලා තියෙනවා. නිසා බුදුන්සේ කියලා තියෙනවා බලට එන්න තියෙන දුක් රාශියක් මම කපලා මැදමාවතේ පහසුමාවත සකස් කරලා දීලා තියෙනවා. චරිචුරු ගන්න එපා. එච්චරයි කියන්නේ. චරිචුරු ගන්න එපා. කාටද චරිචුරු ගන්න අපි? සර බලදාරි දෙයියන්න ගිහිල්ලා කියන්නේ. බුදුහාමුදුරුවෝ ඒක ඒ දුෂ්කර ක්‍රියා වශයෙන් සෝ සප වශයෙන් පෙන්නලා පරාස දෙක දැකලායි කතා කරන්නේ. එක පැත්තේ රජපැටියේ කණි පැත්තේ තපසෙක් විදියට අන්තිම කෙලවරට ගිහිලා අපිට ගිහිලා කීයකද බුදුහාමුදුරුවෝ කාට මට මේ වේදනාව ආවා මට මේක දරා ගන්න බෑයි කියන විදිහට බුදුහාමුදුරුවෝ සහතිකේ පෙන්නවොත් උන්වහන්සේ මේ ශක්විත රජ වෙන්න තිබුණ කෙනා මේ බුදු වෙන්න පෙරපුරපු කෙනා හය අවුරුද්ද විඳ බුදුක් ජීන්සාපියේ පරාසිත හැඩ ගහින්නොත් සැප තියෙනවනේ සැප විඳින්න කිසි ප්‍රශ්නයක් නැහැ ධර්මික සැප తీරු දෙකපයි නැති වෙනකොට කාටවත් ඉල්ලන්න යන්නත් එපා චෝදනා කරන්නත් එපා චරිචුරු ගන්න එපා මේ ගැඹුරු ධර්මයක් අවබෝධ කරගන්න ගැඹුරු පටිගයක් අවබෝධ කරගන්න ගැඹුරු දුකක් අවබෝධ කරගන්න අවස්ථාව හම්බුනේ කාගෙන යන එකයි කියන්නේ ඒකේ තව ප්‍රතිපලයක් තියෙනවා මම ජීවිතේම හරගයි සාමිනාස මෙවා කියන්නේ ගැඹුරු ප්‍රායෝගික ධර්ම. ගැඹුරු නේ බැනිලි මම බනිනවා කියලා කියන්නේ නේ බන කියලා නෙවෙයි. මම මෙහෙම යන විශ්සට මට තියෙන ප්‍රශ්න සැක ඔක්කොම මට විසඳා ගන්නවා. ඊට පස්සේ මට අහන්න කෙනෙක් නැහැ සාමිනාස. මම යන්නයි කල්පනා කරන්නේ. මම පිටින්ම gediya පිටින්ම යන්නයි කල්පනා කරන්නේ. කමන්නේ කමන්නේ කමන්නේ. අර කොහොමද අපේ ජීවිත සූත්‍රය අපිට විග්‍රහ කරනකොට සංඛා විතරන විසුද්ධිය ගැන කිව්වා. එතෙන්දි කිව්වා සැබෑ විපස්සනා යෝගිය කියන්නේ ඒකම පටන් කියනවා. එතකොට කොහොමද ඒක පිටින්දි විස්තරකේ භාවනාවේ මේ මේ දැන් කොහොමද මෙලවසල විස්තර කරපු තත්ත්වය නේද? ඒක තමයි ඔය දල වශයෙන් ධම්මච්ච ඥානය කියලා සඳහන් කරන එක. හරියටම කියනවා නම් පච්චේ පරිග්‍රහ ඥානය කියන ෂාප් පොයින්ට් එක තමයි කියන්නේ. නමුත් විපස්සනාවේ පදනම ඒ කියන්නේ ඒක නාම රූප පරිච්ඡේද පච්චේ පරිග්‍රහ සම්මස්සන කියන ඥාන තුන තමයි කෙනෙක් විපස්සනාට දොර ඇරලා දෙන්නේ. ඒක හරියට මේ බිල්ඩින් එකේ ෆවුන්ඩේෂන් එක වගේ. බිල්ඩින් එක හැදුවට පස්සේ ෆවුන්ඩේෂන් එක පේන්නේ නැහැ. පොළවේ යට තියෙනවා. තට්ටු බිල්ඩින් එකක් හදන්න ගියාම බොහෝම ගැඹුරු ෆවුන්ඩේෂන් එකක් ඕන. ඒක පටන් ගන්න වෙලාවදී ඒක ගහන්න ගියා මේ මේ කොනේ මෙතන අන්තිම කොනේ ගහපු කණුව දැස. බැසර පස්සේ කොන්ක්‍රීට් ගහලා ඉවරයි. අඩිය තිබුණේ පුරෝපස. ඊට පස්සේ ආය කරන්න වෙනම ලක්ෂ දෙකක් ගියා. ඒ කන විතරක් ගන්න. ආය කොන්ක්‍රීට් අයින් කරා ආය බැස්සුවා. ඒකට සෑහෙන වියදමක් ඉතින් මේ සතේ සුපිල හම්බ කරලා කරන වැඩනේ. ඉතින් සභාපතිතුමා ගාව සාන්ත මේකේ ඉඳ හම්බ වෙන්න මෙච්චර කෝටි ගණක් වේදන් කළා ඔක බැස්සෝ. එචා ගහන්න. ඉතින් අඩි 14ක් ආයේ අඩියට යන ගාම යන්න ඕන. මේ වගේ නම් පිටි පොළොවනේ. ඉතින් ඒ වගේ නම් ඒ ෆවුන්ඩේෂන් එක දැන් ඉතින් පේන්න නැහැ. පේන්න නැතුණට ඒක නොතිබුණා නම් බිල්ඩින් එක හිටින්නේ. ඒ වගේ විපස්සනාට පාදකේ ඥාන තුන කිසි විදියකට අපිට ලාභයක් සලසන්නේ නැහැ. ඒක පදනම සකස් කරලා තියෙනවා. ඒ පදනමෙන් තොරව ඉස්සරහට යන්න එපා. මම බොහොම ලස්සන පන්දිසාංශ කිව්වා. මේ බුරුමේ පන්දිසාංශේ Tamanට අවශ්‍ය ඒ ඥාන ටික වැඩෙනකම් නිවන් ලැබෙයි කියලා හිතන එක අවස්ථාවාදියක් කියලා. එහෙම නෑ. ඒ Taman ඒදී සපයවට පස්සේ ලැබෙන්නේ මේක. ආයෙ ප්‍රාර්ථනා කරන දෙයක් නෑ මට අද අධිෂ්ඨාන මේ අධිෂ්ඨාන කරන්න හදන්නේ මට අවශ්‍ය සුසුකම් නැතුව ගන්නද එහෙම හම්බෙන්නේ නෑ මේක මේක අවස්ථාවාදී ඒ නිසා අපිට අවස්ථාවාදයක් ඕන ප්‍රතින හේතු සම්පාදනය දිගට මේ හේතු සම්පාදනය කරන්න අවශ්‍ය පදන උනාට පස්සේ වෙන්න ඕන දෙවිල නමුත් යම කාවතුනාට පස්සේ කාටද කියලා දෙන්නේ නැත්නම් ඒකට කියනවා ආත්මార్థකම් අවබෝධ කරාට පස්සේ අපි කරන්න තියෙන්නේ අපි දැනගත්තට පස්සේ පුළුවන් විදිහකට කියලා දෙන නිසා උන්වහන්සේ කියන අපේ බුද්ධ ධර්මයේ කිසිම තැනක ප්‍රාර්ථනා අදිෂ්ඨාන මොකකින්වත් නිවන් ලබන්න බෑ අවශ්‍ය හේතු සම්පාදනය කරන්න. ඒ අවස්ථාවාදී වෙන්න එපා. අනේ මට නිවන ලැබේවා. අනේ මට අර ඥානෙ ලැබේවා කියලා කිව්වට කවුද දෙන්නේ? හේතු සම්පාදනය කරන්න. අසීමිත හේතු සම්පාදනය කරන්න. ඊට පස්සේ ඒක තේරෙන්නේ නැති කෙනාට දහිනි දෙන්න. ඒක තමයි අනුමුක්ත කරන අනුකම්පයි. ඒ බුදුහාමුදුරුවෝ අපේ බුදුහාමුදුරුවෝ අවස්ථාවාදීකුත් නෙවෙයි ආත්මార్థකාමීකුත් නෙවෙයි. අනිත් සෑම ආගමකම පතල ඉල්ලනවා. විමුක්තිය පතනවා. පතල දෙන්න කොහෙන්ද මේක දෙන්නේ? Taman හේතු සම්පාදනය කරන නැත්නම් කොහෙන්ද හම්බ වෙන්නේ? ඒ හරියන්නේ උඹ ලද ලද අවස්ථාවේ අසීමිත හේතු සම්පාදනය කරනවා. ඒකට වෙලාව යනකොට ඒ කද්දාකවත් ඉල්ලුවාට මේක හම්බෙර දෙයක් නකෝපනේතම් බික්කවේ ඉච්ඡේව පත්තබ්බන් කියලා තියෙනවා. මහන්නේ කවදාකවත් කැමැති ප්‍රමණින් මොනවාක්වත් හම්බෙන්නේ නැහැ කියලා තියෙනවා. ඒකට අවශ්‍ය හේතු සම්පාදනය. හේතු සම්පාදනය කරන්න ඉස්සලා අනේ මම මෙච්චර මහන්සිලා මට ආවේ නැහැනේ කියලා කියනවනම් ඒ කියන්නේ ඒ මනසේ අවස්ථාවාදී. ඒ මූලික විපස්සනා ඥාන තුන කිසිම ලාභයක් ඇති වෙනස කරන එක නෙවෙයි පිටි සකස් කිරීම පිණිස අසීමිතව කරන්නේ. කිරුවට පස්සේ ඒක ස්ථාවරයම ධර්ම ත්‍ිටිය. තහවුරුකම ලැබෙනවා ඊට පස්සේ තමයි නිවනට යන්නේ පුළුවන් නම් හෝ කැමති නම් හෝ අවස්ථාව ලැබෙයි. ඉතින් උඟ දෙනෙක් මට පේනවා මේ ධම්මත්‍ථිති ඥානෙට යනකොටම පස්සේ පස්සේ ගන්න. විනක් තියෙනවා හැකියාව තියෙනවා. ඒගොල්ලන්ට මේ තාම මොකොත් හම්බුනේ නැහැ. අපිට කුෂ්කර්මයේ උගන්වන කරන දෙයක් තමයි කාර්මික වැඩ කරනකොට ෆැක්ටරි ගහලා ඉවරචි දාසයෙන් ප්‍රොඩක්ට් එක ගන්න පුළුවන්. කුෂිකර්මයේදී රබර් වැවුවොත් අවුරුදු 12ක් බලන් ඉන්නවනේ කොච්චර සෙල්ලම් කරුවත් ගහ කපන. පොල් ගහක් කැපුවොත් අවුරුදු 7 අවුරුදු 6ක් බලන්න. තේ ගහක් කැපුවොත් අවුරුදු 3ක් බලන්න. ඉතින් ඒ කාලේ අඩු කරන්න බෑ. ඒ කාලය ඇතුළත වියදමේ අන්තිම. ඊට පස්සේ තමයි ලැබීමයි. ඉතින් කවුරක්වත් කැමති නැහැ කුෂ් කර්මයට යන්න. මොකද හේතුව ආයෝජනය කරපු ගමන් සල්ලි ලැබෙන්නේ නැහැ. ඒ නිසා හුඟ දෙනෙක් යනවා මේ කර්මාන්ත වලට. කුෂ් කර්මෙන් විතරයි පරිසර දූෂණයක් නැතුව ස්වභාවික දෙයක් වෙන්නේ. ආර්ථික කාර්මික ආයෝජන වල ලාභ ලැබුණාට පරිසර දූෂණයක් වෙනවා. ඒ නිසා අපි කුෂිකර්ම කරන මුලදීම පෙන්නනවා කුෂිකර්මේ කරන්නම උපේක්ෂාවක් තියෙනවා. ඒ වගේ තමයි විපස්සනා කරන්නත් හේතු සම්පාදනය කරන්න කාටවත් ගහපාදීමක් කරන්න එපා. කාටවත් අපිට කියන්න බෑ අනේ මෙච්චර මහන්සි වුණා මට මේ දේ ලැබුණේ නැහැ කියලා කියන්න බෑ. ඒක අවස්ථාවාදයක්. ඒ නිසා මූලික ඥාන සම්පාදනය වෙනකොට ඒව වැඩ කරන්නේ හේතුඵල ධර්මයකට ඒ අදාළ ධර්ම ටික සම්පූර්ණ වුණා නම් ඒක ලැබෙයි. ඒක පිළිබඳව අය යාඥා කරන දෙයක් නෑ. අනුකම්පා කරන දෙයක් නෑ. සම්මාසී ධර්මික පහළවම ඒක නිකන් ස්ප්‍රින් බෝඩ් එකක් වගේ එතන අනිවාර්යයෙන්ම යම් කලසල නෑ ඒක තීරණාත්මක තැන ඊට පස්සේ තමයි සුදුසෙක් වෙනවා මම ඊගාවට මේ මෙතන ඉඳගෙන මම නිවනට බලනවාද නැත්නම් ආපහු ගෙදර ගිහිල්ලා දක්ෂ ගෙවල් ජීවිතේටමත් ඒක වටිනවා ඉතින් උංගව දෙනෙක් කරන්නේ නිවනට යන්නේ ආය අරක මේ සුව සේවාවල් සඳහා පේන කියන්නයි සුව සේවාවල් කරන්නයි අනම්මනම් වලට ආයෝජනය කරනවා. ඒක හරීම මේ අවාසනාවන්ත තත්ත්වයක් ශාසනයේ තියෙන. ධම්මට ඥානෙ හම්බුනට පස්සේ ඒක ආයෝජනය කරන්නේ ශාසනයට. ඒක ඉතින් කලාතුරකින් වෙන්නේ. උංගව දෙනෙක් ඒව අරගෙන ඉතින් එක එක කරන්න මැජික් පෙන්වන්නයි සේවාවල් කරන්නයි අනම්මනම් කරනවා. ඉතින් ඊට පස්සේ ඉතින් වැරදි නියෝජනයක් කරනවා බුද්ධ ධර්ම සංඝ කෙරෙහි. නමුත් ධම්ම ටිතිය නම් මිනිස්සෙක් වෙන්න අවශ්‍ය කරන දෙයක්. නිකන් සොල්දාදුවෙක් වෙන්න, බාලදක්ෂිකාවක්, බාලදක්ෂෙක් වෙන්න, මිනිස්සෙක් වෙන්න, ජීවිතේ ජීවත් කරවන්න අවශ්‍ය කරන මූලික සුදුසුකම් ටික තමයි මේකේ තියෙන්නේ. ඊට මේ ස්ථාවර භාවය. සම්මත සබහසේ දීපතාවක් සඳහන් කළා රූප අධිවචන නාම පටිච්ච සම්පන්න අපිට තේරුම් ගන්න. ඒක හරිම අමාරුයි. ඒකට මම කිට්ටුවෙන් හරි යන දෙයකට තියෙන හැබැයි මෙහෙමත් කියයි. මම ඇහුවේ ඉස්සලාම කටුකුරුන්දි ස්වාමීන් වහන්සේගේ නිවනේ නිවීම දේශනාවල පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. පස්සේ උඩ බොහොම කිට්ටුවට ගියා මේ පිටිකල ගුණරතන හාමුදුරුවෝ. පිටිකල ගුණරතන හාමුදුරුවෝ මේ මේ පොයින්ට් එක විස්තර කරන්න පටන් අරගත්තා. ඔක තියෙන්නේ මහා නිදාන සූත්‍රයේ එච්චරමයි සඳහන් වෙලා තියෙන්නේ. පටිගය කියන නැත්නම් ස්පර්ශය කියන එකත් දෙකකට කඩන්න පුළුවන් රූප නාම කියන දෙපැත්තට සම්බන්ධ කරලා ඒ දෙක සම්බන්ධ වෙන්න ඕනේ ස්පර්ශය ස්පර්ශ කරා. ඒ නාම ධර්මයක් තමයි. නමුත් රූපේ පිළිබඳව අධිවචන සම්පස්සයත් නාමයේ පිළිබඳ පටික සම්පස්සයත් කියලා. ඒක හරිය ලස්සනට මේ ඒ නිදාන මහානිදාන සූත්‍රයේදී ਸਰවචනාංශය ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරමින් පෙන්නලා දෙනවා. ඒක ඔය දැන් දැන් ඔය තියෙන ඔය ක්වොන්ටම් ෆිසික්ස් ඒ වෙයිදී එහෙම මේක මේක එතන තියෙන ප්‍රධානම දේ තමයි sannivedanaya කියන එක. ඇඟට මොනවාරි වැටිච්චාම ඒක මොළයට sannivedanaya වීම සහ මට දැනෙච්ච දේ මෙයාට sannivedanaya කරන්න ගියාම අපි අන්තිම මේ යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් මේ යන්නේ ලෝකේ. කවදාකවත් අපි කියන දේ කාටවත් ඇහෙන්නෙත් නැහැ, අහන්නෙත් නැහැ. ඒ වගේම අපිට දැනෙන දේ කවදාකවත් මොලේ හරියට තේරුම් ගන්න දෙන sannivedanaya දෙන විශාල මායාවක්. ඒක තේරුම් අරගන්න නම් ඔය සංඥාවයි ඔය පටිගේදී ඇති වෙන මේක දිහා බලනකොට ඇයි මේ හිතට මායාකාරී කියන්නේ කියන එක තේරෙනවා. හිත කියන්නේ තන්නේ කර Tamanට කබරගොය තලගොය කරගන්න සංසාරෙට අපි බඳින ප්‍රධානම ඒජන්තවරයා එයා එයාගේ මූල එයාට වෙනමම න්‍යායපත්‍යක් තියෙනවා. ඒ න්‍යායපත්‍ය කවදාකවත් අපේ සුභ සිද්ධියවත් අපේ නිවනවත් නෙවෙයි. එයාගේ න්‍යායපත්‍ය ගෙලින්ම අපි දාශික කරලා සංසාරට බඳලා දෙන එකයි දාශ ව්‍යාපාරයක්. එයාගේ තියෙන අපි හිතාන ඉන්නවා මේ හිත මගේ කියලා. ඒක තමයි අපි කරන ලොකුම තකතිරුව. ඒකට එයාට තියෙන වෙනම න්‍යායපත්‍යක්. ඒක තේරුම් ගත්ත දවසේ ඒවත් එක්ක ගනුදෙනු කරන්න යනවා. එතකොට ස්පර්ශී චෛසිකේ සහ සංඥා චෛසිකේ තියෙන මායාකාරීකම තේරුම් ගනි වචනයක් කතා කරන බය හිතෙනවා. මේ ඕන දෙයද කියවෙන්නේ ඒ මනුස්සයා ඇහි තේරුම් ගන්න මං කියන දේද කියන එක වෙන්නෙම නෑ කියලා හිතාගන්න. කවදාකවත් වෙන්නේ නැත්නම් ඔච්චරම මේ වයස මේ කසාද බඳ මිනිස්සුන්ට කන් ඇහෙන්නේ නැතුව යන්න විදියක් නෑනේ. කසාද බඳ වටේට වයසට යන කන් ඇහෙන්නේ නෑ මොකද දන්නවා මේ කිව්වොත් කියන්නේ වැරද්දක්. මම කිව්වොත් කියන්නේ බොරුවක්. මම ඒ නිසා මඩවුන්නේ නෑ. මඩවුන්නේ නෑ. එච්චරයි. බඳින්න ඉස්සෙල්ලා නම් අම්මෝ ඉතින් අර තෙනේ කොලයක් හම්බෙච්ච දාසේ ටෙලිෆෝන් කොලයක් හම්බෙච්ච අය කටෙන් කෙල පෙරාගෙන තමයි ඒක ගන්නෙ බැලලා පස්සේ ඇහින්නේ කන ඇහින්නේ මට ඇහින්නේ ඒ මොකද හේතුව දන්නවා මේ කවදාකවත් වගතුකට ඇසියක් කතා කරන්නේත් නැහැ කිව්වොත් කරන්නේ බන්නින එකයි වැරදෙන්නේ ඇහුන්නේ නැහැ කිව්වම ඉවරයි මෙන්න පටික සම්පස්සයයි අධිවචන සම්පස්සයයි තේරෙන්නේ ටිකක් කල් දීක ගන්න ඕනේ. සයසයකට කාල ටිකක් තියෙනවා සර්. ඒ වගේ අතර තොගයක් තියෙනවා මේ excuses ඒව ඕන වෙලාවක ඒ කියන්නේ නොමිලේ හම්බෙලා තියෙන්නේ ඇත්තට වැන්දෙන්න දා තරන් ඉනකොටක් තියෙනවා ඒක මම හිතුවේ අතර තියෙන පෞල් ජීවිතේ විතරයි මම අතර පෞල් ජීවිතේ දන්නේ නැහැ මම දන්නේ ඉතින් අපේ සහෝදර සහෝදරියන්ට පින් සිද්ධ වෙන්න ටිකක්. හැබැයි මම දන්නවා මොකද්ද වෙන්නේ කියලා මේ මේ හිතියත් ඒක තියෙනවා. අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් කොච්චර මායා කරනවද කියලා. අපි කාට හරි කොච්චර රංගපෑම් කරනවද අපි කොච්චර මවාපෑම් කරනවද කියලා ලෝකෙට කවුද රැවටෙන්නේ? කවුද අන්තිමට රැවටෙන්නේ? අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරනවා නම් අඩු ගන්න ඒකේ 10ක් 15ක් 100%කද රැවටේ අපි 100%ක්ම රැවටිලා ඉන්න බෑ රවට්ටන්න. ආන්න ඔය රැවටිල්ල තේරුම් ගන්න මේ ස්පර්ශාගේ තියෙන මායාකාරී ගතිය වැලමිටින් අල්ලනවා කියලා කතාවක් අහලා තියෙනවා. වැලමිටින් ඇලිල්ල තමයි මේ ලෝකේ තියෙන්නේ. සාමාන්‍ය පටිවිදින වචනේ තේරුම තරහනේ. තරහ මෙතන ගැටුම කියන එක තමයි මෙතන තියෙන ස්පර්ශය, ඝට්ටණය, හැපීම කියන එක තමයි මෙතන පටික කියලා එතන සඳහන් කරලා තියෙන්නේ. ඒකෙදි අර්ථ ඡායාව හුඟක් වෙනස්. සම්මුති අර්ථ ඡායාවට වැඩි විතරයි. දැන් අපි යනවා සක්මන සඳහා අපිට විනාඩි 40ක විතර කාලයක් ඉතුරුලා තියෙන විනාඩි 20ක් සක්මනේ වෙලාව ආරම්භ වෙන ඊට පස්සේ අද අපි කමඨහන් සුද්ධ කරනවා. ආයමාරට කමඨහන් සුද්ධ කරන යද්දී ඒකට පෙර ගැහෙන්න අනික් අය මෙතන අපි පරියන්කයකට යනවා. එතෙක් වෙලා සක්මනක් ගත කරන්න පුළුවන්. මේ අපි ඒ සඳහා ධර්ම දේශනා සතිවාරයේ මෙතන සමාප්ත කරනවා. සාදු සාදු සාදු